කීපයක් ලැබිලා තියෙනවා මට වටිනවා ඒ ටික මොකද භාවනා පිළිබඳ ප්‍රශ්න ටිකක් නේදා අපිට එකක් තියෙනවා මේ දීපු කර්මස්ථාන සිය ගන්න දීලා තියෙනවා ඉතින් ඒවෙන් එක එකනා වදන කර්මස්ථාන තියෙනවා කියලා පෙනෙනවා සියලු ලෝකාස්වාද බන්ධන අනාතයි අතහැරීම නාතයි නොයල්ම නාතයි මිදීම නාතයි නිවනම නාතයි මමද සියලු ලෝක සත්වයෝ එෙහි සියලු ලෝකාස්වාද බන්ධන අතහැරීම වෙත්වා නොයල්ම වෙත්වා මිදීම වෙත්වා නිවනම වෙත්වා මේකත් තරම් නිවන් දකින්න කර්මස්ථානය. මේකදී අහනවා මේ ලෝකාස්වාද බන්ධන කියලා කියන කියනවා අපිට දුක් ඇති කරන හැටි. බාධා පමුණන්නේ කොහොමද කියන එකයි අහන්නේ. මේ ලෝකාස්වාදය කියනකොට <clears throat> අපි මේක දැනගන්න ඕනේ මොනවද ලෝක මොනවද ආස්වාද මොනවද බන්ධන මේ කාරණා තුනම දැනගන්න ලෝකාස්වාද බන්ධන තෝරා ගන්න ලෝක කිව්වහම මොනවද ලෝකයට අයිති වෙන්නේ? ඇස ලෝකයට අයිති. රූප ලෝකයට අයිති. කන ලෝකයට අයිති, ශබ්ද ලෝකයට අයිති. නාසය ලෝකයට අයිති, ගන්ධය ලෝකයට අයිති. දිව ලෝකයට අයිති, රසය ලෝකයට අයිති. කය ලෝකයට අයිති, ස්පර්ශ ලෝකයට අයිති. මන ලෝකයට අයිති, ධර්ම ලෝකයට අයිති. ওই ටික හැරලා තවත් ලෝකයක් පනවන්න කිසිම තැනක් නැහැ. ලෝකයයි යමක් පනවනවා නම් ඔය තුල පනවන්න ඕනේ. ඔයින් පිටස්තර යම් කෙනෙක් ලෝකයක් පනවනවා කිව්වනම් ඒකට හේතු නැහැ. පනවන්න ක්‍රමයක් නැහැ. ඇස කන දිවනාසය ශරීරයේ මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ ටිකට අහු වෙන්න අහු නොවන තවත් ලෝකයක් නැහැ. මුළු ලෝකෙම ඔකටයි. ඒ ලෝක ආස්වාද වෙනවාද? ඇහෙන් රූප බලලා රූප ආස්වාද ලබනවා. කනින් ශබ්දහලා ශබ්ද ආස්වාද ලබනවා. නාසයෙන් ගන්ධය අරගෙන ගන්ධ ආස්වාද ලබනවා. දිවෙන් රස අරගෙන රස ආස්වාද ලබනවා. කයෙන් පහස අරගෙන පොට්ටබ්බ ආස්වාද ලබනවා. මනෙන් ධර්ම අරගෙන ධර්ම ආස්වාද ලබනවා. මෙන්න මේ ආස්වාදය තමයි විරෝග සත්‍ය ආස්වාද වශයෙන් මේ ලෝකේ ගන්න. මේන් අමතරව ගන්න ආස්වාදයකුත් ලෝකේ නෑ. මේ ආස්වාද හය ඇරෙන්න තවත් ආස්වාදයක් පනවනවා කිව්වොත් නිවනේ මෙපිට ලෝකයේ තුල තව ආස්වාදයක් නැහැ. අත්තරීමෙන් වැල්මේ මිදීමෙන් ලබන නිර්වාණ ආස්වාදය ඇරෙන්නේ. ඒක විඳින එකක් නෙමෙයි නොවිඳින සුවය. එහෙනම් ඒ කියන්නේ ආමිෂ සුවයට අයිති නැති නිර්ආමිෂ සුවේ සහ නිර්ආමිත තර සුවේ කියලා දෙකක් තියෙනවා. <clears throat> ධානාදී ලබා ගත්තාම ඒකේ යම්කිසි ලෝකයේ පිළිබඳ කොටසක් අත්හැරිලා. රූපාවචර අරූපාවචර ආදී ප්‍රදක ඉලපිනවා. කාමාවචර ලෝකේ අත්හැරෙනවා. ඒ කාමාවචර යම් ආස්වාදයක් වින්දනම් ඒ ධානයේ සමාධිලා ඉන්න වෙලාවේ. නැත්නම් ධානයේ පවතින වෙලාවේ. එයා ඉන්නේ කාමාවචර ආස්වාදී තොරව. ඒ වගේ කියනවා නිරා ආමිෂ, ඉන් අහපෙච්ච නිරාමිෂ සෝයි. කාමාවචර, රූපාවචර, අරූපාවචර කියන මේ තුන් ආස්වාදයෙන්ම තොර සුවයක් තියෙනවා. ඒකට කියනවා නිවන් සුවය, නිරාමිෂ තර සුවය. නිරාමිෂ සුවයයි, නිරාමිෂ තර සුවයයි දෙක. නිරාමිෂේනුත් ඊතර කරන නිසා. ඒකට කියනවා නිරාමිෂ ඊතර සුවයවත්, නිරාමිෂ තර සුවය. ඒක දකින්න ඕනේ කාමිෂ සුවේ තියෙන, කාම සුවේ තියෙනවා. ඒකට අපි ආමිෂ සුවේ කිව්වා. ඊළඟට නිරාමිෂ සෝය කියන්නේ ඒකෙන් ආශ්‍රිත රූපාවචර අරූපාවචර සෝය. ඒ වගේම කාමාවචර රූපාවචර අරූපාවචර කියන ලෝක සෝය සියල්ලම අත්හැරුණා. අත්හැරීමෙන් නොවැල්මේ මිදීමෙන් ලබන සෝය නිරාමිෂ තරසෝය. මේ සෝය තෝරා ගන්න ඕනේ. එතන මෙතෙන්දී අපිට පෙන්නන්නේ මොනවද? ලෝකාස්වාද කිව්වහම. අන්න ආමිෂ නිරාමිෂ කියන දෙකම ලෝකාස්වාදයටයි. කාම ලෝකයේ ආමිෂ සෝයටයි කියන්නේ ඒ වගේම රූපාවචර අරූපාවචර සෝයක් ඇත්නම් නිරාමිෂ සෝයටයි ඒ දෙකම ලෝකාස්වාද. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන ඒ ලෝක වලටයි තියෙන්නේ. මේ ලෝකාස්වාදයේ බැඳුණු ඒ බුද්ධිලයා ඒකට බැඳින්නේ මොන වැන්ද? යම් කෙනෙකුට රූප ආස්වාදයක් ඕන නම් ඒ රූප ආස්වාදය ලබන්න වේදනාවක් තියෙන්න ඕනේ. දැන් සුඛ වේදනාවක් තියෙන්න ඕනේ ආස්වාදේ ලබන්න. එක්ක උපේක්ෂා වේදනාවක් තියෙන්න ඕනේ. ඒක තමයි ආස්වාදයක් ලැබෙන්නේ. එහෙනම් ආස්වාදයක් ලබනවා නම් මොනවෙන්ද ආස්වාද ලබන්නේ කොහොමද ආස්වාද ලැබෙන්නේ? වේදනාව ලැබෙන්නේ මොකෙන්ද? වේදනාවට මුලක් තියෙනවා. අපි ඒකට කියනවා පස්සපත්‍ය වේදනා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව වෙනවා. එහෙනම් ස්පර්ශ කරන්නේ මොනවෙන්ද? වේදනාව ලබා ගන්න නම් ස්පර්ශයක් ලබන්න ඕනේ. ස්පර්ශයක් ලබන්න නම් සලආයතන තියෙන්න ඕනේ. චක්කායතනේ රූපායතනේ කියන දෙක තියෙන්න ඕනේ. එහෙම නැහැ එතකොට රූපාස්වාදයක් ලැබිය හැකියි. ස්පර්ශ ලබලා. ඒ සෝතායතනේ, සද්දායතනේ කියන මේ දෙක එකතු කරලා සෝත ස්පර්ශයක් ලබනවා. ඒ ස්පර්ශයෙන් වේදනාවක් ලබනවා. ඒ වගේම ගාන ආයතනේ, ගන්ධ ආයතනේ කියන එකක් තියෙන්න ඕනේ. ඒ දෙකේ ස්පර්ශයෙන් ගාන ආස්වාද වේදනාවක් ගන්න ගන්ධ ආස්වාද වේදනාවක් ලබන. ජීව ආයතනේ, රස ආයතනේ කියන දෙකෙන් රස ආස්වාද වේදනාවක් ලබන. කාය ආයතනේ සහ පොට්ටබ්බ ආයතනේ කියන දෙකෙන් කාය ආස්වාදයක් නැහැ ස්පර්ශ ආස්වාදයක් ලබන. මන ආයතනේ සහ ධර්ම ආයතනේ කියන දෙකෙන් ධර්ම ආස්වාදයක් ලබන. මේ මේ ලබන ආස්වාදයක මේ ආයතන නැතුව බෑ. ආස්වාදයක් ලබන්න ස්පර්ශ නැතුව බෑ. ස්පර්ශ ලබන්න ආයතන නැතුව බෑ. ඒතර ආයතන ලබා ගන්නවා නම් ඒ ආයතන හැදිලා තියෙන්නේ මොනවද? නාම සහ රූපෝ. නාම රූප කියන දෙකක් තෝරා ගන්න ඕනේ. වේදනා සංඥා සංකාර විඥාන කියන මේවයින් සත්‍යයක් හැටියට ආස්වාද ලබන්න හිතක් අවශ්‍ය වෙනවා. ඒ වගේම රූපස්කන්ධයක් සම්බන්ධ කරලා රූප ලබන්න ඕන. රූප රූප එතකොට රූපස්කන්ධ, වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංකාර ස්කන්ධ, විඥාන ස්කන්ධ කියන මේ ස්කන්ධ පහක් සම්බන්ධ කරගන්න ඕනේ. ඒකෙන් තමයි ආයතනයක් ආයතනය කියලා මුල වෙන්නේ. එතකොට අන්න රූපස්කන්ධය ගත්තාම රූපස්කන්ධය අපි කියනවා රූප කොටස. වේදනා සංඥා සංකාර විඥාන කියන හතර ගත්තාම ඒක නාම කොටසට වැටෙනවා. දැන් නාම රූප නැතුව ආයතන හටගන්න විදියක්. ආයතන හටගන්නේ නාම රූප ඇතුලේ. එන රූපස්කන්ධ වේදනාස්කන්ධ සංඥාස්කන්ධ සංකාරස්කන්ධ විඥානස්කන්ධ නැත්නම් ආයතනයක් ලෝකේ පාළ වෙන විදිහක් නෑ. එහෙනම් පංචස්කන්ධය අවශ්‍ය වෙනවා අර කියන ආස්වාදේ ලබන්න ওই විදිහට ඒකට සම්බන්ධ වෙනවා. අන්න එතකොට විඥානයක් නැත්නම් ඔය රූපස්කන්ධයේ වේදනාස්කන්ධයේ සංඥාස්කන්ධයේ සංකාරස්කන්ධයේ කියන එක පහළ වෙන්නේ නැහැ. විඥානය කියලා කියන්නේ මොකද? හිත කිව්වට බෑ. විඥානය කියන්නේ විග්‍රහ කරලා ගන්න ඕනේ. ඒතකොට හිතත් විඤ්ඤාය කියන එකේ මුලට අයිති. දැන් තේ එකක් කිව්වහම වතුර එකක් කිව්වහම වතුර එක වෙනම පේනවා තේ එක වෙනම පේනවා. හැබැයි තේ එක ගත්තහම වතුර අහක් කරලා තේ එකක් හදන්න බෑ. ඒකේ මූලද්‍රව්‍ය වතුර. හැබැයි වතුර වලට කහටක් එකතු වෙලා සීනි එකතු වෙලා හැදුනහම තමයි අපි ඒක තේ එකක් කියන්නේ. මෙන්න මේ වගේ. ඒකට අපි දැනගන්න ඕනේ මූලික දෙයක් තියෙනවා ප්‍රධාන කොටසක් තියෙනවා ඒක තමයි ජලය ඒ ජලයට කාට සහ සීනි එකතු කරලා උණු කර උෂ්ණය එකතු කරලා සකස් කරලා ගත්තාම මේකට තේ එක කියන වචන. ඒක වතුර කියන්නේ නෑ අපි. ඒ වතුර නොකියුවට ඒක ප්‍රධාන කොටස වතුර. මෙන්න මේ වගේ. චිත්ත කියන කොටස ප්‍රධානයි. වතුර වගේ. පිරිසිදු වතුර වගේ. ඒකට බාහිරින් එකතු කරගත්ත යමක් නැත්නම් ඒ හේතුවේ විඥාන හැදෙනවා. ඒ විඥාන කියනකොට හිත විඥාන දහපුවාම හිත විඥාන කියන්නේ හිතෙන් තොර විඥානයක් තියෙන දහපුවාම හිතෙන් තොර විඥානයකුත් නැහැ. ඔබ තෝරා ගන්න ඕනේ. පබස්සර මිදම් වික්කවේ චිත්තං ආරම්මන විඥානන ලක්ෂණං චිත්තං කියලා හිත පිළිබඳ විග්‍රහ හිත කියන කොටස විතරක් ගත්තොත් ඒක පබස්සරයි. ඒකේ ලක්ෂණික ස්වභාවය මොකද්ද? අරමුණු විවිධාකාර අරමුණු වෙන් වෙන් කරලා දැනගන්න පුළුවන් ලක්ෂණේ. එච්චරයි හිතරයි. විවිධාකාර අරමුණක් ලෝකේ පහළ වෙනකොටම ඒ අරමුණු වශයෙන් වෙන් වෙන හිතට දැනෙන්නේ ඒ හිතට තව තවත් දේවල් එකතු වෙලා. එකේ ඈ දැන් ඇහැට රූප අරමුණු වෙනවා. කනට ශබ්ද අරමුණු වෙනවා. ඇහැට ශබ්ද අරමුණු වෙන්නේ නැහැ. කනට රූප අරමුණු වෙන්නේ නැහැ. නාසයට ගන්ධ අරමුණු වෙනවා. රූප අරමුණු වෙන්නේ නැහැ, ශබ්ද අරමුණු වෙන්නේ නැහැ. දිවට රස අරමුණු වෙනවා. රූප අරමුණු වෙන්නේ නැහැ, ශබ්ද අරමුණු වෙන්නේ නැහැ, ගන්ධ අරමුණු වෙන්නේ නැහැ. කායයට පහස අරමුණු වෙනවා. එතකොට දර්ශනීයට අහුවෙන රූපයක් අරමුණු වෙන්නේ නැහැ. ඒ වගේම ශබ්ද අරමුණු වෙන්නේ නැහැ, ගන්ධ අරමුණු වෙන්නේ නැහැ, රස අරමුණු වෙන්නේ නැහැ. පහස අරමුණු. හිතට ධර්ම අරමුණු වෙනවා. අර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කීවෙන් මනසෙන් ගත්ත කොටස. ගත්ත සටහන් අරමුණේ. ඒ අරින්න අර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වශයෙන් ගන්න ඒවා, ඇහෙන් ගන්න ඒවා ඇහෙන් ගන්න ඕනේ. ඒකෙන් හදාගත්ත මනෝ සටහන මනස. ඔව්. ඒ සටහන සමානයි මනසට අරමුණේ. ඒක තමයි ධර්ම කියන්නේ. ඒතර ඔය විදිහට විවිධාකාර වෙන්නේ ඔය විදිහට. නමුත් ඇහැර රූපයක් ගත්තාම හිතට දැනෙනවා. ගංග සද්දයක් ආවොත් හිතට දැනෙනවා. නාසයේ ගන්ධයක් අරගත්තාම හිතට දැනෙනවා. දිවට රසයක් ආවම හිතට දැනෙනවා. කයට පහසක් ආවම හිතට දැනෙනවා. හිතට විවිධාකාර අරමුණු වෙනකොට ඒවත් හිතට දැනෙනවා. අනේ දැනෙන ස්වභාවය හරිය චිත්තය. අනේ දැනෙන දේ පිළිබඳව යම්කිසි ආස්වාදය සහගතව හෝ දෘෂ්ටි සහගතව ගන්න බාහිර හරිය හිතට එකතු වෙච්ච ආගන්තුක උපක්‍රියාව. දැනීමේ නතර වුණොත් හිත විතරයි. නමුත් දැනීමෙන් අත දැන් ලස්සන දෙයක් දැකලා හරිම ලස්සනයි. ආස්වාදයකුත් එකලා ගත්තා. අනිතර විඥාන වුණා. ආස්වාද ගහකට ගත්තොත් විඥාන. දැනීමක් පමණයි කියලා ගත්තොත් දැනීම මාත්‍රයක් විතරයි එතන තියෙන යල්ලන්න එකේ දෙයක් නෑ කියලා ගත්තොත් චන්දරාගයේ මිදුනහම ආගන්තුක උපක්ලේශ ඉවරයි. උත්තර ප්‍රබාතරයි. පේනවා. ඇහෙනවා. අනුසුදු දැනෙනවා. කහ දැනෙනවා. ස්පර්ශ දැනෙනවා. දැනෙනවා කියන මට්ටම ඉක්මවන්නේ නැත්නම් ඒක ප්‍රභාසර චිත්තේ ආකාරය. විවිධාකාර අරමුණු දැනෙන ආකාරය නිසා කියනවා ආරම්භන විඥානන ලක්ෂණ. කොච්චරයි හිතරයි. අන්න ඒකයි චිත්ත කියන්නේ. දැන් චිත්ත තෝරා ගන්න. නමුත් අපි අද හිත කියනකොට ඔය අදහසින් නෙමෙයි හිත කියන්නේ. අර ආගන්තුක උපක්ලේශයන්ගෙන් නැනම් චන්දරාගයන්ගෙන් ගහන වෙලා චන්දරාගයන් සමග එකතු වෙච්ච එකට අපි හිත කියන්න පුරුදු වෙලා තියෙනවා. මගේ හිත මගේ හිත කියලා කියන්නේ ඒක. නේද? මගේ විඥානීය කියන විඥානස්කන්ධය කියන එකයි ඒකට කියන්නේ. අන්න ඒකයි. අපි හිත කියන්නේ බුරුදු වෙලා තියෙන උපක්ලේශ සහිත හේක. ඒක හිත නෙමෙයි. ඒක විඥාන. උපක්ලේශ සියල්ලම දුරුනොත් හිත. එන අරියත් උනාතේද විඥාන නැහැ. විඥාන නිරෝධයි. හිත තියෙනවා. ඒක චිත්ත තියෙනවා. ඉතින් අරියත් උනාතේගේ ප්‍රවාසර චිත්තයක් තියෙනවා. ඒ නිසා මේ ප්‍රභාස්වර චිත්තය කිසි තැනක ඇලෙන්නේ බැඳෙන්නේ. ඇලෙනකොට බැඳෙනකොට අපිට ඇත්ත තෝරා ගන්න බෑ. යම් තැනක ඇලුනොත් යම් තැනක බැඳුනොත් ඇලිච්ච ආකාරයට බැඳිච්ච ආකාරයට ඒක විමර්ශ ඒකේ තීරණය එනවා මිස. නියම යථාර්ථවත් තීරණයක් ගන්න බෑ බැඳුන හිතේ. දැන් විඥානයකින් ඇත්ත දකින්න බෑ. චන්දරාගයෙන් බැඳිච්ච හිතකින් දකින්නේ ඊට පක්ෂපාතීව. චන්දරාගයේ පක්ෂපාතීව දකිනකොට අපිට ඇත්ත කියලා පේන්නේ බොරුවක්. මායාවක් පේන්නේ. කොටු වෙන්නේ මායාව. ඒ චන්දරාගයෙන් මිදුණාට පස්සේ බැලුවොත් අන්න නිදහස් චින්තනය කියන්නේ අන්න එතෙන්ටයි. නමුත් අපි අද නිදහස් චින්තනය කියන්නේ පුරුදු වෙලා තියෙන්නේ ඒකට නෙවෙයි. විඥානයේ දෘෂ්ටි වල. දෘෂ්ටි වලින් බහැපු නිගමන වලින් අපිට පහසු ඒවා සුව ඒවා වෙන් කරගෙන ඒ සුව පහසු ඒවා තුළ ඉඳ තියෙනවා නම් අපිට නිදහස් චින්තනයෙන් හම්බ වෙනවා කියලා අපිට කියනවා. නමුත් ඒක නෙවෙයි නිදහස් චින්තනය. නිදහස් චින්තනය හම්බෙන්නේ අරිහතුන් වහන්සේට. හරිහතුන් වහන්සේ චන්දරාගය නැති නිසා චිත්ත විතරක් තියෙන නිසා හරියටම ඇත්ත නැත්ත වෙන් වෙනවා. මේක හරි මේක වැරදි. මේක පව් මේක පිං. මේක ආරේ. එහෙනම් මේ කෙලෙස් විදගිය සුද්ධ බව. මේ ආදී වශයෙන් හරියට වෙන් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ චන්දරාගෙන් තොර වෙච්ච මනසකටයි. නිසා ඒ ඒක කවදාවත් මානසං කියන මට්ටම ඉක්මවන්නේ. චිත්ත මනෝ මානසං. නිසා එතන තාගන්තුක උපක්ලේශ දෙකක් තියෙනවා. බාහිර ලෝකේ බලන වෙලාව. දැනෙන ස්වභාවය විතරක් හිතියොත් ඉන් එහාට යන්නේ නැතුව දැනගත්තේ මොකද්ද කියන එක නෑ. දැනෙන ස්වභාවය තියෙනවා. අන්න ඒ තත්ත්වයේ හිතිය චිත්තවල ඉන්නවා. බල සමාපත්තියේ ඉන්නකොට චිත්තවල ඉන්නවා. ඊට පස්සේ බාහිර ලෝකේ යමක් බලන්න සිත වුණොත් චන්දරාගෙන් තොරව බලනකොට මේ අහවල් දේ කියලා මැනගන්නවා. මේ මේ මෙබඳු සත්වේ. මේ මෙබඳු නම් බොත් ඇති කෙනෙක්. ඒ ටික මැනගන්නවා. මෙබඳු ද්‍රව්‍යයක්. ඒකට මේ නම තියා තියෙනවා. මේ නමින් ඒක හඳුන්වනවා. අන්න ඒ මත්තම දැනගන්නවා හඳුනා ගන්නවා. අන්න ඉතින් නේද මනෝගෙන් සත්‍යෙන් වෙන්ගෙන් කරලා මැනගෙන. ඒකේ යමක් කරගන්න නම් ඒක සමග එකතු වෙනවා. මේ පාත්‍රේ. මේකටයි දාහනේ ගන්න ඕනේ. අංගත් පාත්‍රේ කියලා මයගත්ත දාහනේ කියලා කොටසක් මැනගත්තා. මේ පාත්‍රේ අරගෙන යනවා දාහනේ ගන්න. ඒ සමග එකතු වුණා. හැබැයි එයින් එහාට යන්නේ අන්න මාන සංමට්ඨ. චිත්ත මනෝ මානසං කියන මට්ටම් තුනෙන් එහාට අරිහතුන් වහන්සේ යන්නේ නැහැ. හදයන් වෙන්නේ හදයන් කියන්නේ ඒවත් එක හිතවත් වෙන එක. හිතවත් වුණ ගා මගේ පාත්‍රේ මට හොඳ පාත්‍රයක් හම්බුණා. අන්න ගත හදයන් වුණා. මගේ පාත්‍රේ අනික එක කරලා හොඳයි. ආ හදයන් වෙලා ඉච්චේ. අනේ මගේ පාත්‍රේ අනිත් තරම් හොඳ නැහැනේ. ගැටීමක් ආවා. හදයන් වුණොත් ඇලෙනවා ගැටෙනවා. ওই දෙකේ එකකට වැටෙනවා. අවිද්‍යා දෝමනස කියන දෙකට වැටෙන්න එපා කියවන්න ඕක. එහෙනම් භාවනාව කරලා පුරුදු කරගන්නවා කියන්නේ අපි භාවනාවකින් අපි හිත පුරුදු කරගන්නවා කියන්නේ ඔන්නේ හදයන් කියන මට්ටමට එන්න ඉස්සෙල්ලා නවත්වා ගන්න. දැන් භාවනා කරනවා කියන එක දන්නේ නැහැ. භාවනා කරනවා කියලා අපි බලාපොරොත්තු වෙන්නේ එක්තරා චර්යා රටාවක්. නෝ භාවනාව කියන්නේ ප්‍රඥාව තුළින් දැකලා හිටන් පුරුදු වෙන්න ඕනේ. අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් ලෝකේ අසාරත්වය දැකලා පස්සේ අසාර දෙයක් සමග මම මොකට හිතවත් වෙනවා. අසාර දෙයක් හොඳයි කියලා අල්ලාගන්නේ මොකටද? අන්න එතින් ඇවිල්ලා සුද්ධ ඇතුළ දැක්කොත් එහෙම. අන්න එතින් එක හදයන් වෙන්නේ මනසට ආගන්තුක උපක්ලේශේ යාළු වීම හිතවත් වීම කියන උපක්ලේශේ නැතුව යනවා. ද්‍රව්‍ය වස්තුවත් සමග හිතවත් වෙන්නේ නැහැ පුද්ගලයා සමග හිතවත් වෙන්නේ. අර හිතවත් වුණොත් තමයි ඒක ඇලෙන්නේ. ඒකට විරුද්ධයක් ඇදින් ගැටෙන්නේ. නෑ ඇලීමයි ගැටීමයි යම් තැනක නැද්ද? සම්පාකරණේ ගෙතන නැත්නම් හිතල සමාධිය. යම් කෙනෙකුට සමාධියක් ඕන නම් ඉරියව්වකින් සමාධිය ලබන්න හිටියද බෑ. හතර ඉරියව්වෙම සමාධියෙන් හිටින්න. ඉඳගෙන ඉඳක් පුළුවන්, හිටගෙන ඉඳක් පුළුවන්, ගමන් කරමින් ඉඳක් පුළුවන්, නිදාගෙන ඉඳක් පුළුවන් සමාධිය. එහෙන් ඉඳ ගන්න, හිට ගන්න, ගමන් කරන, නිදා ගන්න කියන සතර ඉරියව්වෙදී. චන්ද රාගයෙන් බැඳීමක් තිබුණොත් තමයි හදයන් වෙන්නේ. මොනම දෙයක් සමගව චන්ද රාගයෙන් බැඳීමක් නැතුව ගියා නම් හදයන් නැහැ. හදයන් කියන එක තිබුණොත් තමයි ප්‍රියමනාප දෙයක් හැදිලා ඇලෙන්නේ. ඒකට විරුද්ධ දෙයක් අප්‍රියමනාප වශයෙන් හරින්නේ ගැටෙන්නේ. ඇලුනොත් තමයි ගැටුනොත් තමයි වික්ෂිප්තතාවයක් ඇති වෙන්නේ. ඒතකොට සමාධියෙන් තොරයි. දැන් සතිය පිහිටවා ගන්න ඕනේ වඩනකම්. වැඩි දෙයක පිහිටවන්න සතියක් නැහැ. සතිය පිහිටනකම් වඩන්න ඕනේ. මනස හීනුවණින් ඉඳගෙන එළිය කරන්න ඕනේ. මනස හීනුවණින් ඒකක කිරීමට කියනවා සතර සතිපට්ඨානිය යුත් වෙනවා. සතර සතිපට්ඨානිය යුත් වෙනකොට ප්‍රඥාව නෙමෙයි. ප්‍රඥාව භාවනාවල ප්‍රඥාවෙන් තීරණය කළා හිතේ මූලික චේතනාව දුන්න ගන්න ප්‍රඥාව ගන්න. ඊට පස්සේ හිත පහළ වෙනකොටම ප්‍රඥාව බලවත් කරගෙනමයි පහළ වෙන්නේ. මේ කියන ඥාන සම්ප්‍රයුක්ත හිතක් හදගන්න. චේතනාව මුල් වෙලා ඉඳන් ගියොත් ප්‍රඥාව දෙවෙනි වුණොත් එහෙම ඥාන විප්‍රයුක්ත. ඥානෙන් තොරයි. ඒ හිත. අනි ඥාන සම්ප්‍රයුක්ත වෙන්නේ එහෙමයි. ඥාන සම්ප්‍රයුක්ත වෙනකොට ප්‍රඥාව වතු වෙලා ඉඳන් ප්‍රඥාවේ තීරණයක් අවතන්පත් කරනවා ප්‍රදාන කරනවා. චේතනා කියන එකට දෙන තීරණේ දෙවෙනි වෙන්නේ. එන අපිට ඕන ඕන හැටියට හිත හදාන්න බැරුව යනවා. එකම තීරණයක් තියෙනවා ප්‍රඥාවේ තීරණය. ප්‍රඥාව නැමැති ඒකකයේ තීරණය නම් හරගත හිතේ ස්වභාවය ඒකී. එකලාව. අන්න එකලාහිද කියන්නේ ඒක. අන්න ඒතර ප්‍රඥාවෙන් ඕනේ ඒක ගන්න. දැන් භාවනා කිරීමේ වර්ධනය ලැබෙනවා කියන්නේ අර සත මනා සීනුවණින් යුක්තව ඇත්ත බලාගෙන යනකොට. හරයක් නැහෙනි ලෝකේ අල්ලගන්න කියලා ප්‍රඥාවේ තීරණයක් දෙනවා. අන්නේ ඒ තීරණේ ආවට පස්සේ මේ නැගුණු ප්‍රඥාවේ ස්වභාවය වෙනස් වෙන්නේ. ආයි චේතනාවල නැනේ චන්දරාගයෙන් බහැවෙන ගමනට බහින්නේ. චන්දරාගයේ මුල්ුණෝ චේතනාව ප්‍රධාන වෙනවා. චන්දරාගයේ විදලා ගියාම ප්‍රඥාව ප්‍රධාන වෙනවා. යම් හිතක චන්දරාගයේ 50ක් ප්‍රහීන වුණා. ප්‍රඥාව 50ක් වැඩුණා. 50ක සමාධියක් තියෙනවා. 75 ප්‍රඥාව ප්‍රගුණ වුණා. 75 චේතනා දෙවෙනි වුණා. 175ක සමාධියක් තියෙනවා. 100% ප්‍රඥාව වැඩුණා. 100% චන්දරාගය දුරුණා. පූර්ණ සමාධියක් තියෙනවා. හරි හතුනාවේ. මෙන්න මේකයි සමාධිය ඉන්නේ. ඉතින් සමාධිය ඕනේ කියලා හිතන් අපි ඔකට චර්යා හතාවක් කරගන්නවා. චන්දරාගයේ ඇතිවෙනා වූ දේවල් පිළිබඳව විමර්ශනය කරන්නේ නැතුව. එහෙනම් අපි යන්නේ භාවනා මාර්ගය කියන්නේ මේ ලෞකික මාර්ගය. අනේ ආර්ය භාවනාව තෝරගන්නේ ওই ක්‍රමයට. ආර්ය භාවනාවක් නම් නැනම් මේ නිවන් දැකීමට හේතු කරකාරක භාවනාවක් බෞද්ධයෙක් වදනවා. එයා යමකී යමකින් චන්දරාගය ඇති වෙනවා. අන්න ඒක වල්ලා ඒක විදර්ශනා කරලා බලන්න. සියල්ලන්ට මේක විදියට එක දෙයට චන්දරාගය ඇති වෙන්නේ. එක දෙයක් එක්කනේ ප්‍රිය කරන්නේ නැහැ. තව දෙයකට බොහොම ඇලුම් කරනවා. ඇහෙන් පියන දේවල් සියල්ලටම ප්‍රිය කරන්නේ නැහැ. එක්කෙනෙක් ඇහෙන් බලලා සතුටු වෙන දෙයට තව කෙනෙක් සතුටු වෙන්නේ නැහැ. එයා වෙන දෙයකට සතුටු වෙනවා. ඒතර එක්කෙනෙක්ගේ චන්දරාගය එක දෙයකට වැඩි. තව කෙනෙක්ගේ චන්දරාගය තව දෙයක් පේන තව දෙයක් කෙරෙහි බැඳිලා. මේ වගේ තමාට චන්දරාගය ඇති වෙන්නේ. කෙබඳු දෙයක් දැක්කහම ටික තමා විමර්ශනය කරලා බලන්න පුරුදු වෙන්න ඕනේ. එයා මේක උගන්වන්න පුළුවන් එකක් නෙමෙයි. භාවනා කරන්න මොකද අයින් කරන්න ඕනේ කියලා ඇහුවනම් අප්‍රමාණ අරමුණු වශයෙන් කෝක වෙන්නන්නේ. භාවනාවේදී එක එකන අයින් කරන්න ඕනේ මොකද කියලා ඇහුවොත් එහෙම. අපිට ඒක කියා දෙන්න කියොත් එහෙම විග්‍රහ කරලා අපිට අප්‍රමාණ අරමුණු ඉස්සෙලා කියලා ඉන්නේ. සමහර කෙනෙක් ගස් යාදී අරමුණු කරනවා. සමහර කෙනෙක් පුද්ගලයා අරමුණු කරනවා. අනේ මට නම් ඔය පුද්ගලයා ගැන ආසාව මට නම් ඇත්තෙම නෑ. අනේ ඒ වුණාට මේ මල් ගහ බලන්නකෝ. හරිම ලස්සනයි. මේක මල් පිපුණාම හරිය සුවඳයි මේ පැත්ත. මේ හරි ලස්සනයි මල්. පුද්ගලයා කෙනෙක් නෙමෙයි චන්දරාගේ තියෙන ගස් වැල් කෙරේ. මල් කෙරේ. අන්න තව දෙන්නේ. අනේ මට මේ ලෝකෙට වඩා හොඳයි මගේ දරුවා. මට ගස්වැල් ඕව වැඩක් නෑ. මේ දරු සුළුස්සල් බල බලාගෙන තියෙන මට ඊට වඩා දෙයක්. තව කෙනෙක්ගේ දරුවා කෙරෙහි චන්දරාගය. යාර ගස්වැල් කෙරෙහි චන්දරාගයක් නෑ. බාහිර පුද්ගලයෙකු කෙරෙහි චන්දරාගයක්. දැන් මේ වගේ එක එකනට নানা ආකාර අරමුණු වලට චන්දරාගය බැඳෙනවා. එයා ලෝකයේ සියලු අරමුණු පෙහි සියල්ලාගේ සියල්ලන්ගේම සමාන චන්දරාගයක් නෑ. මේ නිසා භාවනාව කරනකොට තමන් විසින්ම දැනගන්න ඕනේ කිය ඔන්න ඕකයි. තමාට තමා චන්දරාගයෙන් බැඳෙන දේවල් තමා දැනගන්න ඕනේ. අනික් කෙනාගේ විවේචනය කරන්න ගිහලා හරියන්නේ නැහැ. මොන ලෝකයා මුලාවෙන් විවේචනය කරනවා. තමා බැඳිච්ච එක තමයි අනික් කෙනාත් කරන්නේ. දැන් කාන්තාව මොනවට හරි රස ආහාරයකට කැමති නම් එනේන ඔක්කොටම මේක තමයි හදලා දෙන්නේ. සමහරවල් අනික් කෙනා එක ඒක ප්‍රිය කරන්නේ නැහැ. දැන් සමහර අය කර විල කන්න හරි කැමතියි. එයා කවුරු හරි ආවම විදාර කරවිල ටිකක් උස්සගෙන එනවා මාළුවා ක්‍රියාවේ. මොකද මම හරිය කැමති කරවිල. එයා අනිකත් ඒ වගේම කැමති ඇතිනේ. එයා දෘෂ්ටියකට වැස්සොත් එහෙම. අර මනසියා පරාද කරගන්නවා කරවිල කන්ද කියලා. ඉනින ගානේ මොකද කරන්නේ? විශේෂ ආහාරයක් වශයෙන් කරවිල හදනවා. මොකද ඒකට කැමති. තව කෙනෙක් මස් මාස වලට කැමති. එයා කවුරු හරි ආවම මස් මාස ගෙනහලා හදනවා. තව කෙනෙක් ඒක ප්‍රිය කරා. අනේ මට එළවලු වතු තිබුණා කොච්චරද මේකත් එක අනේ බලපන් මේ මේක දාලා දැන් මේ ටෙම්පරාදු කරලා හදලා කහවත් නැත්නම් මොනවා හරි හදලා තියෙනවා. ඒක බලපුවහම ඒකෙත් මස් මස් වර්ග. මොන එකද කන් දෙකක් බලපුවහම මස් නැති එකක් මං කන්නේ මෙතන කන් දෙකක්වත් මට නැහැ. එයා එයා අදහසින් කරා. නමුත් අර මස් මාංශ ප්‍රිය කරන එක නා පසුතෙම හදන ආහාරයක් හැම එකකම ඒව දානවා. ඒ එයා ප්‍රිය කරන ආකාරයෙන් ලෝකෙ දෙනවා. මේ වගේ එක තමයි අපේ සාමාන්‍ය මිනිස්යාගේ සිරිත. යමක් ප්‍රිය කරනවා නම් යමේ ඔහු ලෝකයට සංග්‍රහ කරන්න බලාපොරොත්තු වෙන හිතවත් නම් ප්‍රිය නම් ඒ තමා කැමති ඒ. දැන් සමහර කෙනෙක් කතා කර කර ඉඳ කැමති. එයාගේ චන්දරාගේ මැදලා තියෙන කතා කරගෙන කයි බලනවා. ඉතින් එයා බලාපොරොත්තු වෙන කවුරු හරි උදකලා ඉන්නකොට අනේ යාර හරි පාළුව වෙයි. කතා කරන්නවා කෙනෙක් නැහැ. මමවත් දැල්ලා ටිකක් කතා කරගන්න. සමහරවල් උදකලා විවේකීව ඉන්න කෙනා. කවුරුත් කතා කරන්නේ නැතුව අරගෙන. දැන් මොකද වෙන්නේ? තීරණය කොහොමද? කතා කිරීමේ චන්දරාගයෙන් බැරිච්ච කෙනා හිතනවා අනේ පාළුවෙන් ඉන්නවා ඇතිනේ. මංවත් දැන් උනේ කතා කරන්නේ. එයා කොච්චර හරි කතා කරලා දෙනවා. එයා යන්නේ හොඳ හිතක් ගන්න. අර මනුස්සයා දෙක නැවෙනවා මොන කරදරයක්ද මේ වෙන්නේ? නිදහසේ ඉන්නවා නිදහසේ ඉන්න දෙන්නේ නැහැ. කොච්චර හරි යන කතා කරනවා ඇඟිලි ගහනවා. ඉතින් දොර වෙන වික්ෂිප්තය. අන්න ලෝකයා අකමැයි. ඉතින් ප්‍රඥාවෙන් ගත්තා තීරණය. අපි ප්‍රඥාවේ තීරණය ගන්නකොට දැනගන්නවා චන්දරාගයේ එක එකනාගේ එක එක විදිහට බැඳලා තියෙනවා. සමහර අය චන්දරාගයගේ නිදහස් වෙවි යනවා. චන්දරාගයන්ගේ නිදහස් වෙන්න කැමති නම් ආර්ය මාර්ගය වඩන්න. එයා ඒකන මාර්ගය බලාගෙන යනවා. ප්‍රඥාවෙන් තීරණයක් දෙනවා මේ මේ බුද්ධිලිය මේ මේ දෙයටයි කැමති. මට ඕන හැටියට කරලා බෑ. එහෙනම් ධර්මතාවයක් ලෝකේ තියෙනවා මෙන්න මේ ක්‍රමයේ. ඒ නිසා ඒක මට කරන්න දෙයක් නෑ. ඒගොල්ලන්ගේ නුවණ හැරි හැරිලා ඒගොල්ලෝ චන්දරාගයෙන් බැඳෙන්නේ. මුලාව නිසා චන්ද රාගයෙන් බැඳෙනවා. ප්‍රඥාව නිසා චන්ද රාගයෙන් ඉවත් වෙනවා. ඉතින් මේ මේ බුද්ධලයන්ගේ ස්වභාවය මොකද්ද කියලා අපි විමර්ශනය කරලා බලනවා. අපි දැනගෙන මෙයා කතා කරනවට කැමති නැති කියනවා. මෙයා එකෙන් අයින් වෙලා ඉන්නේ. මං එයා ඇතුළු කරනවා නම් එයා එක කතා නොකර ඉන්නේ. තරහ නෙමෙයි. එයාට බාධා වුණාන්න හොඳ නැහැ. එයා කතා කරනවට එයාට මේ බාධකයක් වශයෙන් සලකලා එයා ඉන්න කෙනෙක්. අන්න ප්‍රඥාවෙන් ගත්ත තීරණයක් එයාගේ. තව කෙනෙක් ඉන්නවා. එයා කැමති මල් ගැන කතා කරන්න. එයා එක වෙන වෙන දේවල් ගැන කතා කරන්න ගියොත් එයා කැමතිනවා. ඉතින් එයා එක කතා කරනවා නම් කතා කරන්න වෙන්නේ මල් జాති ගැන. ඒතර එයා ඒකට කැමති. හැබැයි ආර්යෙක් නම් කල්පනා කරනවා මොන జాතියේ කැමති නම් චන්දරාගය. ඒ විදිහට මෙදින ඔහුලඟ තියෙන්නේ. උඩ බරක් කියලා දෙන්නේ ධර්මානුකූල පැත්තක් කියලා දෙන්නේ ප්‍රඥාව පහළ වෙන්නේ. කොයි දෙයකට කැමති තිබෙනත් ඕ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා විග්‍රහ කරලා දීලා එයා ඒකේ මුදවන්න අවස්ථාව බලාගෙන කටයුතු කරන්න. හැබැයි ඒකෙදි ප්‍රඥාවෙන් තීරණය කරනවා මේ චන්දරාගයෙන් බැඳිලා ඉන්න බුද්ධිලාට මේක අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන්න කිව්වොත් එහෙම මේ බුද්ධිලා මේකට බොහොම කුපිත වෙනවා. අකමැති. මම එයාට අනිත්‍ය දුක්ඛ අනාත්ත විග්‍රහ කරන්න යන්නේ නැහැ බල කියන්නේ යන්නේ. ඒකත් ප්‍රඥාවේ විදිහට. හැබැයි අපේ බලාපොරොත්තුවක් තියෙනවා ඔහුගේ චන්දරාගයේ කෙසේ හෝ දුරු කළොත් ඔහු තාරේ කියලා. දුරු කරන මාර්ගය පෙන්ලා දුන්නොත් උඩ තාරේ මාර්ගය හම්බ වෙනවා. ඒක නිසා ඔහුට අනුකූල දෙයක් අරගෙන. ඒ අනුසාරයෙන් ඔහුට කොහොම හරි ලැබෙන අවස්ථාව සුසු අවස්ථාවෙ. ඒකන මග පාදා දෙන්න ඕන. ඔහු දැනට ඔබින සුසු වෙලා බලලා හිටන් ඔහුට අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් දකින්න හැටි කියා දෙනවා හැමතැනදීම. සුසුසු කල් සුසුසු වෙලා දැකලා ඒක කරන්නේ. අනික ප්‍රඥාවදී. ඒ ප්‍රඥාව නැති පුද්ගලයා. ඒ කරන ක්‍රමේ දන්නේ නැති නිසා. තැනක් නොතැනක් නැහැ බස් එකේදී කලබලයේදී ඉදුම් මං හන්දියේ පාරේ යනකොට හැමදෙනම බන කියනවා. එයාත් මත් වෙලා ඉන්නවා සමහර ලාට. එයා ප්‍රිය කෙනෙකුයි. මං ධර්මයේ දන්නවා මං බන කියන කෙනෙක් මං හොඳ කෙනෙක්. එයා එතන චන්දරාගයෙන් බැඳුනොත් එයා ඒක උලුප්පා ගන්න තමයි අර බස්වල එකේ හැමදෙනම බන කියන්නේ. එතකොට මොකද වෙන්නේ අනිපේසුකේ නින්දානවා. ගැරහුම් ලාවට. අපෝ හරි උපාසක අපි දන්නවා එයාගේ මේ හරි උපාසිකාව. එයාගේ හැටි අපි දන්නේ නැතුවේ. ඉතින් පටන් ගන්නවා විරුද්ධකාරී ඔක්කොම කියලා මර පාරවල් කරනවා. ඉතින් මේ වගේ හැම අවස්ථාවකම ප්‍රඥාවෙන් ජීර්ණයක් කරගන්න ඕනේ. සුදුසු තැන සුදුසු වේලාවවල කතා කරන්න. ඉතින් මෙන්න මේ වගේ මේ ලෝකාස්වාද කියන එක දැන් තේරා ගන්න ඔය අපි ප්‍රියමනාප චන්දරාගයේ යම් දෙනක බැඳුණු. අන්න ඒව අපිට ආස්වාද ජනකයි. මේ චන්දරාගයේ බැඳුනේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන මේවෙන් යමකට. ඒවා සියල්ලම ලෝකාස්වාද. අන ලෝකාස්වාද වෙන් කරලා දැනගන්න. ලෝකාස්වාද කියන්නේ ඕවර. එතකොට ඕවර කියොත් මොකද වෙන්නේ? යම් ආස්වාදයක් හොඳයි, ප්‍රියයි, මනාපයි කියලා යමක බැඳෙනවා. ඒ ආස්වාදයේ අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් ඔහු දැකලා නැහැ. අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් දැකේ නැති දායකයි. ඔහුගේ ආස්වාදයේ චන්ද රාගයෙන් බැඳෙනවා. අන්න ලෝක ආස්වාදයේ බැඳෙනවා. චන්ද රාගයේ යම් තැනකට බැඳුණා නම් ඔහුට කවදාවත් ඒකෙන් ඉවත් වෙන්න ක්‍රමයක්. ඔහුට ඒකම අවශ්‍ය වෙනවා. දැන් ලෝකේ හටගන්න දේට චන්ද රාගයෙන් බැඳුණොත් ඔහුට ලෝකෙම අවශ්‍යයි. ලෝකෙන් එතර වෙන්න ලෝකෙන් නිදහස් වෙන්න ඔහුට ඕන කමක් නැහැ. ඒ නිසා කවදාවත් ඔහුට මේ බන්ධනයෙන් මිදෙන්න බෑ. ඒ චන්ද රාගයෙන් බැඳිලා ඉන්නේ. අන ලෝකාස්වාදයට බැඳගහම ලෝකයෙන් මිදෙන්න බෑ කියොන්න ඕක. නිවන් දකින්න බෑ. අත්තරින් වැඩි මිදී යන්න බෑ. ඒ නිසාම තමයි අනාථයට වැටෙන්නේ. ඒ චන්දරාගයෙන් බැඳෙනොත් බැඳෙන්නේ ලෝකෙට නා. ලෝකේ තියෙන අනිත්‍ය දේවල්, දුක්ඛ දේවල්, අනාත්ම දේවල් නම් ලෝකේ විද්‍යාමාන වෙයි. අපිට දුකෙන් නිදහස් වෙන්න බෑ. අසහනියෙන් මිදෙන්න බෑ. අපේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැහැ ලෝකේ තුල. අයි බලාපොරොත්තු වෙන්නේ අනිත්‍ය ලෝකේ නිත්‍ය කරගන්න. දුක්ඛ ලෝකේ දුක කරගන්න. අනාර්ථ ලෝකේ අර්ථවත් එකක් කරගන්න. නෑ අනාථ ලෝකේ නාථ කරගන්න. නම මේ කවදාවත් කරන්න බැරි දෙයක් මේක තමයි අවිද්‍යාවේ තීරණය. මේ තීරණේ ඉන්නේ තාක්කයි. ඔහුට එකෙන් මිදෙන්න බෑ අනාථ. අනාථත්වයෙන් මිදෙන්න බෑ. නාථ නියම නාථත්වේ නම් ඒ බඳු හදන්න බැරි, නිත්‍ය කරන්න බැරි, සුඛ කරන්න බැරි, ආත්ම කරන්න නැත්නම් අර්ථවත් කරන්න බැරි, හරවත් කරන්න බැරි ලෝකේ. යථාර්ථයේ ධර්මානුකූලව දැකලා. ඒකෙන් අත්හැරීමක් ඇද්ද, නොවැල්මක් ඇද්ද, මිදීමක් ඇද්ද? එතරයි අර දුක ඇති නිදහස. ඒකයි නාම. මේක දකින්න ඕනේ. අයිතර අනාත අනාත හැටියට දකිනවා, නාත නාත හැටියට දකිනවා. ඒතර ලෝකේ යමක් ඇත්නම් අනාතයි. කුමක් නිසාද? අනිත්‍ය නිසා, දුක්ඛ නිසා, අසාර නිසා අනාතයි. එහෙනම් අපි අනාතත්වයට වැටෙන්නේ අනිත්‍ය දේ නිත්‍ය කරන්න අවිද්‍යාවෙන් හිතනවා. දුක දෙන්නේ සුඛ කරගන්න පවත්වා ගන්න අවිද්‍යාවෙන් හිතනවා. අසාරදී සාරවත් කරගන්න අවිද්‍යාව සහගතව හිතනවා. නැත්නම් අනිත්‍යදී කවදාවත් නිච්ච වෙන දවසක් නැහැ. ක්‍රමයක් නැහැ. දුක්දී සුඛ කරන්න ක්‍රමයක් නැහැ. අසාරදී සාර කරන්න ක්‍රමයක් නැහැ. මොකද ඒක තමයි ලෝකයේ උරුම ධර්මතාවය. මෙන්න ලෝක ධර්මතාවය මේකයි කියලා යම් දවසක නුවණින් තේරුම් ගත්තා. එදාට ඔහුගේ මුලා අදහස නැති වෙලා යනවා. අන්න මිත්‍යා දෘෂ්ටියේ මිදිලා. එතනින් සුද්ධ භාවකපත් වෙනවා. සුද්ධ භාවකපත් වෙනතෝ නාසත්වේ දකින්න. මොකද නාසත්වේ ලෝකේ නම් ඔක්කොම අනාත්මයි. මේ ලෝකේ යමක් අත්හැරී ගියාද නොඇරී ගියාද මිදී ගියාද ඒ අත්හැරිට හරියෙන් දුකේ ඉන්න විදිහක් නැහැ. අසහනේ ඉන්න විදිහක් නැහැ. දුකේ මිදුණා. යම් තැනක යමක් හේතු කරන දුකෙන් මිදුණා නම් ඒ දුකෙන් නිදහස් වෙච්ච හරියයි නාත. දැන් ලෝකේ හැමතැනම තියෙන්නේ අනාත මිසක් නාත නෙවෙයි. සියලුම ලෝකෙ මිදී ගියා නම් එයාට නාතත්වයේ පූර්ණ. අනාතත්වයේ නිදහස. අනාතේ නිදහස් වීම ආර්ය මාර්ගයේ ප්‍රතිඵලය. මේ ටික තේරුම් අරගන්න ඕනේ ආස්වාදයේ බන්ධනයක් වෙන්නේ ඒකයි. ලෝකාස්වාද බන්ධනයක් වෙන්නේ ඔය ක්‍රමයට. ලෝකාස්වාදයන්ගේ අවිද්‍යාව නිසා තමයි බැඳෙන්නේ. ඔව්. ඔව් කා. මෙහෙමයි. කාම කාම ලෝක ආමිෂ පීතිය. කාම පීතියයි තියෙන්නේ. කාම ලෝකවල කාමාස්වාදී අතරුණා. රූපාස්වාද සහ අරූපාස්වාද කියලා ඉතුරු වෙන හැටි. ඒ ටිකයිදී නිර්ආමිෂ පීතිය. සාමිෂ කියලා කිව්වේ කාමයන්. කාම රූප කාම, ශබ්ද කාම, ගන්ධ කාම ආදී වශයෙන් ඒවා බැඳෙනකොට. ඒ හැට ගන්න කාමයේ තමයි ආමිෂ පීතිය කියන්නේ. කාමසුවේ. කාමසුවේ ඉන්නේ කියන්නේ. නිරාමිෂ තර කියන්නේ එතන නිරාමිෂත්වයෙන් ඊතර කරා. නිරාමිෂ සුවේ කියලා කියන්නේ රූපාවචර සුවේ සහ අරූපාවචර සුවේ. ඒකත් ලෝකයේ අවස්ථාවයි. ලෝ ඒක නිරාමිෂ සුවේ කියන එක රූපාවචර ලෝකයටයි. රූපාවචර ලෝකේ යම් ආස්වාදයක් ඇද්ද නිරාම ඒක නිරාමිෂ සුවේටයි. අරූපාවචර ලෝකේ යම් ආස්වාදයක් ඇද්ද ඒකත් නිරාමිෂ සුවේටයි. ওই නිරාමිෂ කියන එකට අයිති නැති. සුවයක් නැහැ ওই දෙකේ. ආමිෂ සුවේටයි තී කාම සුවේ. ඒතර ඒකිනුත් විතර කරනවා. ඒ වගේම රූපාවචර සහ අරූපාවචර සුවේ නිරාමිෂයි. ඒකිනුත් විතර කරනවා. අන්නතර කාමයේ අහකලා නිරාමිෂයට බහින්නේ. එහෙනම් රූපාවචර අරූපාවචර දෙකේ සුවේට බහින්නේ. ධාන උදේ. ධාන සුවයක් ඇතනම් ඒකත් අල්ලන්න දෙයක් නැහැ කියලා හිතා කාපුනා. අන්න නිරාමිෂයනුත් විතර කරා. ඒතර නිරාමිෂයෙන් විතර කරගාම නිරාමිෂ තර කියලා කියන්නේ ඒකයි. අන්න නිරාමිෂේනු තෙතර ගන්න තමයි නිවන් සුවය. දැන් තුන් ලෝකයෙන් බැඳීමක් නැතෙන්ට ආපුවාම සබ්බ ලෝකේ අනබිරත සංඥා. අන්න ආවදී. ඒ ලෝකයන්ගේ අබිරතියක් නැති සංඥාව. අන්න ඒකට කියනවා නිරාමිෂ තරසුවය. මේ නිරාමිෂ තරසුවය කියන්නේ නිවන් සුවය. අපි සුඛිත තර වේත්වා කියන්නේ. සුඛයන්ගේ නිර්වාණ සුඛය තමයි සුඛිත තර කියන්නේ. සුඛයෙන් ඈතර කරන්නේ. විඳින සුඛයෙන් ඈතර කරපුවාම කියනවා සුඛිත තර වුණා. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වේවා. සුඛිතතර කියන්නේ ඒකයි. ලෝක සුඛයෙන් ඈතර කළා. කාම ලෝකේ සුඛයක් නැහැ, රූප ලෝකේ සුඛයක් නැහැ, අරූප ලෝකේ සුඛයක් නැහැ. ඒ ඔක්කොම මුලාව නිසා බහැව දීර්ණ කියලා දැනගෙන සුඛයයි කියලා ගන්න හොදරයක් ඒක හරයක් නැහැ කියලා දැනගත්තාම චන්දරාගය නිසා බැඳුණු යම් සුවයක් තිබුණා නම් ඒකෙන් ඈතරයි. ඒකට කියනවා නිවන් සුවේ සුඛිතතරයි. මොකක් විදිහට තේරුම් ගන්නද? දැන් තව කර්මස්ථානයක් තියෙනවා සියල්ල ඇවිල්ලා ගත්තේ. ආදි වශයෙන් පෙන්නු කර්මස්ථානයක්. 11 කින්නකින් ඇවිල්ලා ගත්තා කියලා විග්‍රහ කරනවා. මොනවාද? රාගගින්න, දේශගින්න, මෝහගින්න, ජාතිගින්න, ජරාගින්න, මරණගින්න, ශෝකගින්න, පරිදේවගින්න, දුක්ගින්න, දෝමනසගින්න, උපායාසගින්න. ඔය කියන ගිනි 11කින් මනු සත්වේ දැවෙනවා, තැවෙනවා. අසහනකාරීත්වයට පත් වෙනවා. ගින්නට උපමා කළේ දවන තවන ලක්ෂණින් නිසා. ගින්නක් කියලා කිව්වේ ඒකයි. ලෞකික ලෝකයේ තුල අපි අරමුණු වෙන්නේ ගින්න කියනට මේ පිච්චෙන ගිනි සිරුර වලටයි අපි ගින්න කියන්නේ. හත් වෙන ඒවට ගිනි කියනවා. දැන් ජාති ගින්න, ජරා ගින්න, ව්‍යාධි ගින්න කිව්වේ ඒ හත් කරන ඒ જાතිය හත් කරන ගින්න නෙමෙයි. ගින්න උපමාවක්. ගින්නේ ස්වභාවය යමක් දවනවා නම් තවනවා. ඒ වගේම සත්වයා කියන මේ පැවැත්ම තුළ මේ හිත දවනවා නම් තවනවා නම් යමකින් ගින්නේ ස්වභාවයක් නිසා ඒවරක් තියෙනවා ජාති ගිනි ජරා ගිනි මරණ ගිනි යම් જાතියක උපත නිසා දැවීමක් තැවීමක් මනසට එනවා ඒක දරන්න බැරි වෙන්නේ අසහනකාරීත්වයෙන් යුද්ධන මනස දවනවා තවනවා සියලුම જાතිය මේ මේ කරන්නේ තරහ ಜಾති කොටස මනස දවනවා තව. ඊට පස්සේ අපි යථාර්ථය දැනගත්තා දකිනවා මොන જાති උපන්නත් දවන්න තවන්න හේතු වෙනවා. ආන් ආර්යයන් දැනගන්නවා සියල්ලම යථාර්ථයි. ඒතර හොඳ જાති උපන්නත් ඒවත් තියෙනවා දැවීම තැවීම. ඒක උපන් නිසා නෙමෙයි දැවීම. මේ දැවීම. ලෝකයේ තුල ලස්සන වල් ගහ හරිම හොඳයි කියලා අපි නිගමනය කරා. ওই නිගමනයේ ගත්ත තැම්පල. පුරුගිනියයි. කවුරු හරි කලාගෙන යයි. ඒ වෙන්න. ඉතින් මේක මගේ මට හොඳ මල් ගහක් තියෙනවා දැව දැක්කොත් ඊර්ෂ්‍යා කරයි. එහෙනම් ඒ අපි හොයන් තහානීටපත් වෙනවා දැවෙනවා තැවෙයි. අනේ මේ මල් ගහ මැකිලන්නේ. හොඳ එකක් කරේ හිත හිතා හිටුණා ඒක මරණට පස්සේ අනේ වන්නක මේ අපූර්ව පිට මල් ගහ ඊයේ අද මේ කොහොම කැලවිලා ගිහිල්ලානේ. කියන සෝක වෙනවා දුක වෙනවා. ඉතින් කැලේ තෝරන තරම් ගස් මැරෙනවා. මැරලා තියෙනවද දකින්න. අනේ බලන්නකෝ අර තනකොළ ගහ මැරිලානේ. අනේ විච්ච දෙයක්. එහෙම අපි හිතන්නේ නැහැ. අපිට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඒ මල් ගහ මැරහම ඉතින්. ඒක මනසට දුකක් දුන්නු. මල් ගහ ගෙරි චන්දරාගේ බැලුණා. අර කැලේ දිවිච්ච තනකොළ ගහ ගෙරි චන්දරාගේ බැදුනේ නැති නිසා. ඉතින් ඒ තනකොළ ගහ මරාට යට දුකක් නැහැ. ඒ හොඳට තනකොළ වෙයිලා තියෙන ඉඩමක් තියෙනවා. ඉතින් අපිට ඒක මලත් එකයි තිබුණත් එකයි. හරක් හදන මිනිස්සෙක් ඉන්නේ. ඒ මනුස්සයා මොකද කරන්නේ? හරක් බඳින්න හොඳ තනකොළ ටිකක් තියනවා කියලා බලා ඉන්නවා බලවට ඒක මොකක් හරිලා මැරිලා ගිහින්. හරි වැඩේ උනේ. හරක බඳ ගන්න තිබිච්ච හොඳම තැන. තනකොළ ටික මැරිලා ගිහිල්ලා. එයාට ඒකේ දුකක් ඒ. මොකද එයා යමක් හේතු කොටගෙන. ඒ දේ ලබා ගැනීමට ඒකේ චන්දරාගයෙන් බැඳේ. ඒතකොට තමයි කැරෙනකොට බිඳෙනකොට වැනසෙනකොට එයාට අසහනයක් එන්නේ. දුකක් එන්නේ. යම් තැනක බැඳිලා නැත්නම් කොතනකව බැඳිලා නැහැ. කොතන කැඩුනත් එකයි, බිඳුනත් එකයි, වෙනසුනත් එකයි, තිබුනත් එකයි, වැඩුනත් එකයි යාට ප්‍රශ්නයක්. යාට නම් දුක ඉන්නේ නේ. මේ ಜಾති දුක එන හැටි ඔහොම දැනගන්න. අනේ ಜಾති දුක ගින්නක් වෙන්නේ. ಜಾති ගින්න. මේ චන්දරාගයෙන් බැඳුනොත් තමයි. මේක ජරාවටපත් නොවී තිබුණා කොච්චර හොඳද කියලා හිතක් එන්නේ. නා ජරාවටපත් නොවෙන ප්‍රියමනාප දෙයක් ලෝකේ නැති නිසා. ඒ දෙයට චන්දරාගයෙන් බැඳුණු ඒක ජරාවටපත් වෙනකොට ආයි දුක් ගින්න අපේ. දවනවා තවනවා මන. අනේ ගින්නේ ස්වභාවයෙන් ජරා වෙන්නේ. ප්‍රියමනාපයෙන් බැඳිච්ච දෙයක් මැරුණොත් එහෙම. හිත දවනවා තව. ගින්නක් වා. මෙන්න මේකට කියනවා මරණ කියලා. එතකොට රාගයේ මතුවලා ආව චන්ද රාගය නිසා රාගයේ මතුවේ. ඒ රාගයේ මතුවීමෙන් බැඳුණු යම් වස්තුවක් ඇද්ද? කාම වස්තුවක් ඇද්ද? ඒකත් කැඩෙනවා බෙදෙනවා විනාශ වෙනවා. නොඑක ආකාරي විපරීතයන්ට භාජන වෙනවා. බලාපොරොත්තු පරිදි කැමැතිසේ පවතින්නේ කැමැතිසේ නොපවතිනා ස්වභාවයටපත් වුනහම අනේ මේක කැඩී බිඳී විනාශ වෙවි ගියා, කඩාපිල විනාශ කර දැමුවා. ලෙඩ වුණා, වැහැරුණා. ඔය ආදි වශයෙන් ඒකට වෙන්නා වූ විපත් දැකලා. ඒකෙහි දුක් වෙනවා, දැවෙනවා, තැවෙනවා. අන්න ඒවට කියනවා රාගයෙන් යමක් ඇසුරු කළොත් ගින්නක් හට ගන්නවා. හිතට ගින්නක් හට ගන්නවා. ඒවට කියනවා රාග කියලා. රාගේ චන්ද රාගේ යමක බැඳුනා නම් යමක් ප්‍රියමනාපයෙන් ගත්තා නම් ඒකට විරුද්ධ දේවල් එනකොට අපි ගැටෙනවා. තමා කැමති වෙන පවතින තත්ත්වයටපත් වෙනකොට ගැටීමක් හටගන්නවා. ඒ ගැටීමට හේතුකාරක වෙච්ච යම් කාරණයක් ඇද්ද? ඒ මුල් කරගෙන හු දැවෙනවා දැවෙනවා මනසේ. මෙන්න මේවට කියනවා ද්වේෂ අපි බලාපොරොත්තු වෙන යම් දෙයක් තියෙනවා. ඒකට ඉබඳවන්නා වූ කැඩීම් බිඳීම් අපි බලාපොරොත්තු නොවන්නා වූ අකමැති ස්වභාවයන්ට ගොදුරු වෙනකොට මොකක් නිසාද මේක උනේ කියලා තෝරා ගන්න බැරි මානසිකත්වයක් වුණොත් එහෙම අර වෙච්ච දේ ගැන දැවෙනවා මොනවා කරන්නද මන්ද මට නම් එකක්වත් තේරෙන්නේ කොහොම මේක වුණා දන්නේ නැහැ මට නම් මේ තේරුම් ගන්න බෑ කිය කී ඒ දැවෙනවා තැවෙනවා යථාර්ථයේ තෝරා ගන්න බැරි නිසා දැවෙන තැවෙන එකට කියනවා මෝහ කියලා ජාතිගිනි, ජරාගිනි, මරණගිනි, රාගගිනි, ද්වේෂගිනි, මෝහගිනි. එනේ හැටි. ඊට පස්සේ යමක් නිසා දුකක් මතු වුණා. හරි වැඩේනේ උනේ කියලා. කාය කාය පිළිබඳව ඇතිවෙන්නා වූ අපි අකමැති වින්දනයන් එනකොට. ඒකෙදී අපි දුක් වෙනවා. අසහනයටපත් වෙනවා. ඒවට කියන දුක් ගිනි. හිත දවනවා තව. ඊට පස්සේ ඒවා ගැන හිත හිතා එහෙම නැති ලෝකයක් මම බලාපොරොත්තු වෙනවා. මට හිත වුණේ මම අකමැති ලෝකයකට මුහුණ දෙන්නනේ. අකමැති ස්වභාවයකට මුහුණ දෙන්නනේ. විඳිනේ වේදනාවකට මුහුණ දෙන්නේ කියලා. ඒකෙන් ඇතිවෙන මානසික ගින්න, මානසික අසහනය. ඒක ගොඩනගාගෙන තැනෙනා මේක නේ දෝමනස කියන්නේ. මනසට ආව පළවෙනි එක නෙමෙයි. දෙවෙනි මනසක් හදාගන්න. ද මනස, දෝමනස. දුව කියන්නේ දෙකයි. මනෙන් දෙවෙනි ආශ්‍රයයක් ඇති කරගත් පළවෙනි එක ගන්න බැරිුණාට ඒකද ප්‍රතිකර්ම වශයෙන්. ඒ හේතුවෙන් හටගන්න ගිනියට කියන දෝමනස්ස කියලා. ඒවටම ඇදිලා බැඳිලා ආයාසයෙන් නෑ ඒකම ඇසුරු කරගෙන යලි යලි ඇසුරු කරලා නිපදවා ගන්නවා මානසික දුක. ඒකෙන් දැවෙනවා දැවෙනවා. යලි යලි සිහි කරගෙන දැවෙනවා දැවෙනවා. මේ දින උපායාසකි. හ්ම්? මදි? පරිදේව කියලා කියන්නේ. අර තමා විසින්පත් වුණා වූ යම් කිසි දෙයක් ඇතනම්. ඒකටපත් වෙලා. එහෙනම් යලි යලිත් ඇති කරගන්නවා ඒ දෝමනසේ නිසා. ඇති කරගන්නා වූ දැන් දුක්ඛ දෝමනස උපායාස. එතකොට දුක්ඛ දෝමන උපායාසයෙන් උප කියන්නේ ආසන්නයි. ආසන්නීට ඇදිලා ආසය. එතන උප ආය ආස කියන එක තමයි උපායාස කියන්නේ. උප කියන්නේ ආසන්නේ ආය කියන්නේ එකතු වෙනවා ආස ආස කියන්නේ ආශ්‍රය කරනවා. ආසන්නීට එකතු ආශ්‍රය කරනකොට කියනවා උප ආය ආය ආස උපායාස. අන්න ඒවට කියනවා අර අසහනකාරී මානසිකත්වයක් දැකලා ඒකටම යලි යලි එක් වෙමි. ඒ පිළිබඳව යලි යලි ගොඩනගමි. ඒ දුක්කට හේතුකාරකේම ආශ්‍රය කරමි. යම්කිසි අධානකාරීත්වයටපත් වෙනවා කියන උපායාස කියනවා. උපයෝගමනස උපායාස. ඒ ශෝකගිනි පරිදේවකී. සුවයි සුවයි කියලා යම්කිසි දෙයක් නිගමනය කරගත්තා. ඒක ක්ෂය වෙලා යනකොට සුවය ක්ෂය වීමේ මේ අසහනකාරීත්වය කියනවා ශෝකගිනි. එතකොට ඒ පర్యాయම අතුරු කරලා ඒ පිළිවෙලම අතුරු කරලා ඒකට යලි යලි බැහැගෙන ඇති කර ගැනීමට කියනවා පරිදේව කියලා. ඔය විදිහට දුක්ඛ දෝමනස උපායාස ශෝක පරිදේ ඔක්කොම ඉන්නේ එක ක්‍රමයකට. මේ ආකාරයෙන් ලෝක සත්‍යය 11 ගින්නකින් දැවෙනවා තැවෙනවා. මේ සියල්ලට මුල මොකද්ද? චන්දරාගයෙන් වෙච්ච ආරම්භය. යමක් කෙරෙහි චන්දරාගයෙන් බැඳිලා ඉන්නවා නම් එතකන් ওই 11 ගින්නටම මූල දෙන්න. ඒ මූණ දෙමින් ප්‍රතිකර්ම හොයමින් හොයන්න බැරි නැති ප්‍රතිකර්මයක් පස්සේ යමින් අවිද්‍යාව නිසා ඔහු බලාපොරොත්තු වෙනවා. මේකෙන් බැරි නම් මතු එක ගොඩනගාගෙන ඒකෙන්වත් අරටි ලබා ගන්න ඕන. මේකෙන් බැරි වුණා. බැරි වෙච්ච එක ඒකේ හැටි බව දන්නේ නැති නිසා. ඔහු නිගමනය කරනවා. තව එකක් ආයෙ අලුතෙන් හදා ගන්න ඕන. හදන ඒකෙන් ඒ ආස්වාදය ගන්න. ඔහුට ඇත්ත පේන්නේ නැති නිසා ඔහු තව එකක් ගොඩනගනවා. ඒකිනුත් ඔය ටික බලාපොරොත්තු වෙනවා. නමුත් ඒකේ උරුම ධර්මතාවය ඒවට ක්‍රියාත්මක වෙනවා මිසක් අපේ කැමැත ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා. අපේ කැමැති පරිදි පවතින්නේ නැතුව. අර පෙරවිච්ච විදිහට සිද්ධ වුණ දෙයම අලුතෙන් ගොඩනගාගත්ත කියලා සිද්ධ වෙනවා. ඒතවරත් ඒකෙන් අපේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැතුවහම. ඒකේ යථාර්ථය අපි දකින්නේ නැතුව. නෑ නෑ කෝකෙන් හරි පුළුවන් වෙන්න ඕන. මේකෙන් බෙන ආයෙ එකක් හදාගන්න. ඒකෙන් ඔබ බලන්න. තව එකකට ඉඳ තියෙනවා. මෙන්න මේ නිසා සතර ගමන කනාදීයේ පටන් ගෙන එනවා ඔයා. ඇත්ත පේන්නේ නැතිකම නිසා. පැවැත්ම තුල සුඛ තියෙනවා කියන නිගමනයේ නිසා එක එක හොය හොයා හඹා යනවා ඉදිරියට. ලෝකයේ තුල හඹා යනවා. නසාර දෙයක් හොයන තාකල් ඔහු ඉන්නේ අවිද්‍යාව. ඒක යථාර්ථය දැකලා නැහැ. ලෝකේ යථාර්ථය දැකලා නැහැ. ඒ නිසා අවිද්‍යාවෙන් යුක්තව ගොඩනගන. යලි යලි හඹා යන නිසා එකක් නැති වෙනකොට තව එකක් ගන්න. ඒක නැති වෙනකොට තව එකක් ගන්න. ඒක නැති වෙනකොට තව එකක් ගන්න. ওই ක්‍රමයට ඉන්න ගමන තමයි සංසාර ගමන කියනවා. සං කියන එකතුම සාරයි කියලා හිතන් ওই දෘෂ්ටියෙන් හදාගත්ත ගමනට කියනවා සංසාර ගමන. යම් දවසක ওই සංසාර නෑ කියලා දැක්කහම සංසිඳී යනවා. සංසිඳෙවන පස්සේ කියනවා සංසිඳීම් සුවයටපත් වෙනවා. එදාට තමයි සහනිය ලැබෙන්නේ. මෙතර කල මුලාව නිසා සාරත්වයේ හොය හොය නැති දෙයක් පස්සේ දිව්වා. හරයක් නැති දෙයක් පස්සේ ගමන් කළා. දැන් හරයක් නැති දෙය හරයක් නැති හැටියට දැනගත්ත නිසා යම් හඹා යාමක් මගේ බලාපොරොත්තුවක් මනසට ගොඩ නැගුණා. දැන් ගොඩ නගන්නේ නැහැ. එහෙනම් ගමන ඉවරයි. සිදෙව්. සංසිදීමේ සුවයක් ලබනවා. එච්චර කාල අමතර වෙහෙසක් වින්දා වැඩක් නැති වෙහෙසක් වින්දා දුක් වෙවි. දැන් යථාර්ථය දැක නිසා ඒ දුක් ගමන දුක් වෙහෙස ඉවරයි. දැන් මම වෙහෙසින් මිදුණා. අසාර දෙයක් පස්සේ යන වෙහෙසින් මිදිලා. මෙච්චර කල් බැරි වෙච්ච එකක් හම්බ වුණා. මෙච්චර කල් මම කොච්චර අසාර වුණා. සාරත්වය හොයලා අසාරත්වය පස්සේ දිව්වා. වෙහෙස වුණා. දැන් ඒ සියලුම වෙහෙස ඉවරයි. බලාපොරොත්තුව නැති දෙයකට, සිද්ධ කරන්න බැරි දෙයකට. ඒ බලාපොරොත්තුව තියෙන තාකල් සිද්ධ කරන්න බැරි දෙයට උරුම ඒ කැඩී බිඳී විනාශ වී යාම විපරීතයටපත් වීම සිද්ධ වෙනතුරු. අනේ මං කැමති මේක නෑනේ කියන දුකක් වෙනවා. දැන් ඒකිනුත් නිදහස්. එදා දුක්ඛ දුක්ඛේ නිදහස් වෙනවා. ඒවා ගොඩනගන්න යමත් යම් තරමක් උත්සාහ කළාද හිතෙන් කයෙන් වදනි. ඒ සකස් කිරීම සඳහා විඳ වෙහෙසක් දැන් ඉවරයි සංකාර දුකේනු නිදහස්. අනේ මං කැමති මේක පවතින්නේ මේක වෙනස් වෙලානේ කියලා. පරිණාමයේ වෙනස් වීම නිසා දුකක් විඳලා. වෙනස් වෙන එක හැටිනේ. ඒක මට නැති කළ හැකියි. ඒක ඒකේ ධර්මතාවය. ඒක දැක්කගෙන විපරිණාමයෙන් වෙන්නා වූ දුකක් වින්දා නම් ඒකත් නිදහස. එහෙනම් ඔහු දුක්ඛ දුක්ඛ සංඛාර දුක්ඛ විපරිණාම දුක්ඛ කියන මේ තුන් ආකාරයේ දුකෙන් නිදහස් වෙනවා තවත් දුක දෙන්න දෙයක් ලෝකේ තිබුණේ. ওই ටික තමයි දුක දුන්නේ. ඒකෙන් නිදහස් වෙනවා කියන දුකෙන් නිදහස් වුණා යථාබෝධය ලබනකොට. ඉතින් මේක විද්‍යාව. මේක මෙහෙම නෙවෙයි කියන්නේ කෙනෙක්වත්. කවුරුත් මුලා කරන එකක්වත් නෙවෙයි. ලෝකයේ ඇති ආකාරයේ යථාර්ථය පෙන්වා දීලා. යථාර්ථය අවබෝධ කරගත්තාම දුකෙන් නිදහස් වෙන හැටි විද්‍යානුකූලව පෙන්වපු එකක් තමයි බුද්ධහම. නව ලෝකයේ ওই බුද්ධහම ඇරින්න. තවත් කෙනෙක් ඇත්ත පෙන්ලා ඉතින් දුකෙන් නිදහස් කරන මගක් පෙන්ලා දීලා නැහැ. දුක දකින්න පැත්ත පලාතේවත් ඉඳලත් මුලාවටපත් වෙලා මුලාවෙන් ගත තීරණයකට බහැලා අන්න ලෝක සත්‍යත් මුලාවටපත් කරලා සැප හොය හොය සැප නැති තැනක මුලාවටපත් කරව පැවැත්මක් පෙන්වුවා මිසක් කිසිම සාස්ත්‍රීය බුදු පියාණන් වහන්සේ මූලික ඇරෙන්නේ තවත් ලෝකේ පහළ වෙලා නැහැ ඇත පෙළපු එක. විද්‍යානුකූල මේක ඔප්පු කළ හැකියි. ඉතින් මෙන්න මේකයි බුදුදහම සත්‍යයි කිව්වේ මේක ආගම් ભેදයක් නෙවෙයි. මේක තමයි මහා විද්‍යාඥයා දුන්න විද්‍යාව. ඒක ප්‍රඥා ගෝචරයි සත්‍යයි. ඒක තමයි ඒක සත්‍ය මාර්ගයක් විද්‍යා මාර්ගයක් කියන්නේ. හරියට තේරුම් ගත්තොත් මෙච්චර කල් අපි විද්‍යාඥයෝ හැටියට පෙන්නගෙන මොනවද හිව්වේ? ඒ විද්‍යාඥය කියන නම අපිට ගැළපුණේවත් නැති එකක් නේ අපි දරාගෙන හිටියේ කියලා. අන්න එදාට ඒ අය දකිනවා ඔය ඇත්ත දැක්කා. එහෙනම් එකම විද්‍යාඥයා මහා විද්‍යාඥයා කියන්නේ කවදා හරි මේ ශාස්ත්‍රීය ලෝකෙට පහළ කරපු උත්තරමයක්. එයා තමයි මහා විද්‍යාඥයා බුදු පියාණන් වහන්සේ. ඒ මාර්ගය අනුගමනය කරන අපේ විද්‍යා පිරිස තමයි අනුගාමික වූ ආර්ය ශ්‍රාවක පිරිස. තවත් මේ ලෝකේ විද්‍යාඥයෝ ඉඳලා නැහැ කියලා. ධර්මානුකූලව දකින්න. එහෙනම් මෙච්චර කල් අපි අවිද්‍යාව කියලා විද්‍යාඥයෝ කියගේ හිටියා මිසක් වැඩක් නැති දේවල් දරාගෙන විද්‍යාදරයෝ කියලා හිටියා මිසක් පඬිතියෝ කියලා හිටියා මිසක් කොයිද ලෝකේ පඬිතියෝ ඉඳලා තියෙන්නේ මොඩියෝ මිසක් ඊළඟ ඉදර්ශා තියෙනවා ඒක තමයි බුද්ධ ධර්මයේ දැකිය යුතු හරය දැන් මේකෙදි අහනවා තව දෙයක් මේ සම් සම්පස්ස සහ සම්පස්සජා වේදනා කියලා දෙකක් තියෙනවා ඒතකොට දැන් ඇස ඇවිල්ලා ගත්තේ රූපය ඇවිල්ලා ගත්තේ චක්කු විඥානය ඇවිල්ලා ගත්තේ චක්කු සම්පස්සය ඇවිල්ලා ගත්තේ චක්කු සම්පස්සජා වේදනාව ඇවිල්ලා ගත්තේ මේ සම්පස්ස කියන වචනේ තෝරා ගන්න. දැන් ඇසට ස්පර්ශයක් වෙනවා. මොනවද රූප? මේ ඇසට රූප ස්පර්ශ වෙන මූලික අවස්ථාව. චන්ද රාගයෙන් ගත අවස්ථාවක් නෙමෙයි. දැනෙන්නේ නැහැ. ඇහැට රූප පේනවා. වෙන්නේ ස්පර්ශ වෙච්ච හින්දා. කණ්ඩ ශබ්ද ඇහෙනවා. ඒ ශබ්දයේ ස්පර්ශ වෙච්ච හින්දා. නාසයේ ගඳ දැනෙනවා. ස්පර්ශ වෙච්ච හින්දා. දිවට රස දැනෙනවා ස්පර්ශ වෙච්ච හින්දා. ඒවා ඔක්කොම හඳුනා ගන්නවා ස්පර්ශ වුණ නිසා දැනෙච්ච නිසා. අන්නේ දැනීම හැඳිනීම කියලා තියෙනවා මූලික වශයෙන් කොටස් දෙකක්. අපි ඔකට කියන වේදනා සංඥා කියලා. මෙන්න මේ වේදනා සංඥා කිව මූලික හරිය. සෑම හිතක්ම හැදෙනකොට හිතක් සමග ගොඩනගාගෙන ගොඩනැගෙන දෙයක්. ඉතින් මේවට කියන සර්වචිත්ත සාධාරණ චෛතසික. සියලු සිත් වලටම මේවා සාධාරණ. අරිහත් ඵල චිත්තයේ මේක තියෙනවා. හැබැයි මේ දැනීම මේ හැදීම පින්වත් පව්වත් දෙකමයි තියෙන්නේ. මේක අවිද්‍යාවටයි තියෙන්නේ. පෙර භවයෙන් අවිද්‍යාව නිසා හටගත් අසකන දිවනාසී ශරීරයේ මන කියන මේවට. ගෝචර වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නිසා ඒවා තියෙන තාකල් දැනෙන හැටි හැඳිනෙන හැටි හැබැයි සංකාර කියන ගොඩට වැටෙන්නේ නැහැ ওই මට්ටමේ හිටියෝ රූප වේදනා සංඥා වලින් නවතින ඇත්ත දැනගත්තොත් ප්‍රියයි මනාපයි කියලා අරගත්තේ නැත්නම් අප්‍රියයි යමනාපයි කියලා දැන් රෝග ඇති වෙන්නේ නැහැ නෑ ඇලීමයි ගැටීමයි මුලාවයි යම් තැනක හටගන්න වැඩපිළිවෙලක් හැදුනොත් තමයි සංඛාර කියන එක ගොඩ නැගෙන්නේ. දැන් සංඛාර නිරෝධ කළාට පස්සේ එතනින් එහාට රූප වේදනා සංඥා වලින් හරියන්නේ. රූප දකින්නවා, දැනෙනවා, හඳුනනවා. ශබ්ද ඇහෙනවා. මේ ශබ්ද දැනෙනවා. ඒ වගේම මේ බඳු ශබ්දයක් කියලා හිතන් හඳුනා ගන්නවා. ගන්ධයක් එනවා, ස්පර්ශ වෙනවා, ගන්ධය දැනෙනවා. එතකොට ඒ වගේම මේ බඳු ගන්ධයක් කියලා සංඥාව තියෙනවා. චෛතසික වේදනා සංඥාකින් චෛතසික මූලික චෛතසික කියලා. ස්පර්ශ වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මානසිකාරක සරෝචිත්ත සාධාරණ චෛතසික හතක් තියෙනවා. මේ හතෙන් එකක් හරි අයින් කරලා හිතක් පහළ වෙන්නේ නැහැ. චිත්තයක් පහළ කරන්නත් බෑ. ඒ නිසා මේවට කියන සරෝචිත්ත සාධාරණ චෛතසික. මේක හැම හිතකම මූල ධර්මයේ තියෙනවා. අන සංඛාර විඥාන කියන දේට ගොඩනගන්නේ අවිද්‍යාව. අවිද්‍යාව දුරුකොලොත් රූප වේදනා සංඥා මට්ටමින් එහාට යන්නේ නැහැ. මූලික දැනීමයි මූලික හැඳිනීමයි දෙකේ තියෙනවා. මිනිසියෙක් වශයෙන් දැක්කා. මේ මිනිසියෙක්, මේ ඉතිරියක්, මේ පුරුෂයෙක්, මේ ළමයෙක්. ඒ මට්ටම දැක්කා. හයි. අන් රූපය දැක්කා, ස්පර්ශය දැක්කා, වේදන වේදනාව සංඥාව ආවා. ස්පර්ශ වේදනා සංඥා එනවා. ඒ මේන මූල ස්පර්ශ මූල වේදනා මූල සංඥා කියන්නේ ඒක. ඒ ටික නැති කරන්න බෑ හිතක් පහළ වෙනවා. ඒ ටික තියෙනවා. ඉතින් මහරජා කොසල් රජු ආවම බුදුරණවහන්සේ මහරජා කියලා කතා කරනවා. ආනන්ද හාමුදුරුවෝ මහරජා කියන්නේ ආනන්ද. සරියුත් හාමුදුරුවෝ සාරිපුත්ත. උන්වහන්සේ දැනගත හඳුනාගත්තා. ස්පර්ශ වුණ නිසා රූපේ ස්පර්ශ වෙච්ච නිසා මේ ආවේ මේ කොසල් රජුරුව මේ ආවේ ආනන්ද හාමුදුරුව මේ ආවේ හරියුත් හාමුදුරුව කියලා බුදුරජාණන් වහන්සේලා පේනවා. චන්දරාගේ නේ සංකාරණේ. දැනුණා. හඳුනාගත්තා. හඳුනාගත්ත නිසායි මහරජා කියලා කතා කළේ. හඳුනාගත්ත නිසායි සාරිපුත්ත කියලා කතා කළේ. දැනීමයි හැඳිනීමයි ඒ රූප දැකලා තිබුණා. මේ රූප වේදනා සංඥා ඒ ටික හැබැයි ඔකින් ගොඩනගපු සංකාරය තියුණා. ඒක ආනිඤ්ඤාපි සංකාරය. නැවත මතු සතර පැවැත්මට චන්ද රාගය නිසා පැන්චි සංකාරයක් නේ. චේතනා තියෙනවා. සංකාරයක් ගොඩ නැගෙනවා. හැබැයි ගොඩ නැගෙන සංකාරය කියන එක අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන එකයි තියෙන්නේ. අන්න අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන එකට ආවනම් අන්න ඒතර ඇති වෙන චේතන නිකම්ම චේතන නෙමෙයි ඒවා සංචේතනා වෙනවා. අන් චේතනා සහ සංචේතනා වෙනම තෝරා ගන්න ඕනේ ඕකේ. අන්න චේතනා කියන එක කාට ගනිලා ආවම හිත ගන්න අරමුණයි චෛතසිකයක් ගන්න. හිත කාට සහගත වුණා නම් විඥානයක් වුණා නම් චෛතසිකත් ඒ කාට අරගෙන. එහෙනම් චේතනාව කියන මූල චෛතසිකේ. කහට ගන්න නම් නිකම්ම චේතනා නෙවෙයි සංචේතනාව එක. අනේ චේතනා සහ සංචේතනා වල වෙනස. චේතනා ਸਰවචිත්ත සාධාරණ චෛතසික වලටයි තියෙන්නේ. සංචේතනා ආගන්තුක උපක්ලේශයන්ගෙන් කහට ගනිච්ච ඒවටයි. අනේ සංචේතනා වල අර සංහාරියයි දුරු කරගන්න. සංචේතනා වල තමයි අපිට ඡන්ද රාගය තියෙන්නේ. චේතනා අපිට ප්‍රශ්නයක් නෑ මතු පැත්මට නිපදවන්නේ නැති නිසා වාහනෙන් ජාන්නේ. චිත්තවල මතුවට උපද්දන්නේ නැහැ කියන එකයි. ය කියන්නේ ජනිත කරනවා. එතකොට නන්දනේ මුල් කරගෙන ජනිත කරන නිසා ආස්වාදයේ මුල් කරගෙන ජනිත කරනකොට නින්ජාවි වෙනවා. ආස්වාදයේ මුල් කරගෙන ජනිත කරන්නේ නැත්නම් නින්ජාවි ආනින්ජාවි වෙනවා. එතකොට දැන් ආනින්ජාවි සංකාර කියන්නේ ඕකයි. මේ ආනින්ජාවි සංකාර කියන්නේ අරූප සංකාර කිව්වට හරියන්නේ නැහැ. ඒවා අරූප සංකාරات ආනින්ජාවි තමයි. මොකද? රූපේ රූපේ කාමයක් කාම කාමයක් දෙකට අපි විලා නැත්නම් කාම ලෝකේ ජනිත කරන්නේ නැහැ රූප ලෝකේ ජනිත කරන්නේ නැහැ ආනින්ජාවි. ඒවා ජනිත නොකරන නිසා තමයි ඒවට තානින්ජාවි කියන්නේ. තුන් ලෝකෙම ජනිත කරන්න තියෙනවා නියම ආනින්ජාවි. ලෝක සම්මෙති ආනින්ජාවි තමයි කාම ලෝකේ රූප ලෝකේ ජනිත කරන්නේ නැතුව ඒකෙ මිදිලා යන්නේ. ඒවා ලෝක සම්මතියේ ආනින්ජාවි. කාම රූප අරූප කියන තුන් ලෝකයෙන් පහළ ගන්න නැත්නම් ඒක තමයි වචනේ පරිසමාප්තාර්ථයේම ආනිජය. එතකොට අවිද්‍යාව නිසා චන්දරාගෙන් යම් යමක් ස්පර්ශ කරනවා. ඒ ස්පර්ශය සමග බැඳිලා එකතු වෙලා. ඒකෙන් අහක් වෙන්න බෑ. ඒ ස්පර්ශයෙන් නිදහස් වෙන්න බෑ. ස්පර්ශය විතරක් ආවා නම් ඒවා ස්පර්ශ විතරයි. අර ਸਰවචිත්ත සාධාරණ චෛතසික වලට ඇති ස්පර්ශ කියන එක අරිහතන වහන්සේගේ හිතේ තියෙනවා. ස්පර්ශ වෙලා තමයි දැනෙන්නේ. එතකොට ඒකට කියන්නේ ස්පර්ශය. හැබැයි අවිද්‍යාව සහගතව නම් ස්පර්ශුනේ ස්පර්ශයේ චන්දරාගයෙන් බැඳිලා ස්පර්ශ කරන්නේ. චන්දරාගයෙන් ස්පර්ශයේ සමග බැඳුනොත් අනේ චන්දරාගයේ කහට ස්පර්ශයේ සමග එකතු වුණොත් ඒ චෛතසික සංස්පර්ශයක් වෙනවා. අනේ ස්පර්ශ සහ සංස්පර්ශ වල වෙනස. දැන් අවිද්‍යාව නිසා තමයි දුක දෙන ස්පර්ශය. ඒ ස්පර්ශ එක වැලෙනවා එක ගැටීමට හේතු වෙනවා. මුලාවට හේතු වෙනවා. මොකක් නිසාද? අවිද්‍යාවෙන් බැඳලා කාට ගැනිච්ච සංස්පර්ශ නිසා. ඒ සං අහ කරපු ස්පර්ශයක් ආව නම් එහෙම ඇලීමයි ගැටීමයි මුලාවයි තුනම ඒ ස්පර්ශේ නැති නිසා. ඒක නිදහස් ස්පර්ශයේ සර්වචිත්ත සාධාරණ ස්පර්ශය. අරිහතුන් වහන්සේලාත් ඒ ස්පර්ශ පහළ වෙනවා. අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් බැඳිලා නැති නිසා චන්දරාගෙන් තොර ස්පර්ශය නිසා උන්වහන්සේ සම්පස්යෙන් මිදිලා. සම්පස්සයක් යම් තැනක ඇත්නම් ඇලීම චන්දරාගයෙන් යුත් නිසා ඒක අපි කැමති නැති ස්පර්ශය වෙනකොට අපි ගැටෙනවා. අපි ප්‍රිය කරන ස්පර්ශය වෙනකොට ඇලෙනවා. ඇලිලා ගැටලා මුලා වෙනවා. අනිතර සම්පස්සයන් නිසා අර කියන අසහනකාරීත්වයටපත් වෙන්න සිද්ධ වෙනවා. මොකද ස්පර්ශය අපි කැමතිසේ ඉන්නේ නැහැ. ඒක ස්පර්ශයන්ගේ ධර්මතාවය. අපි කොච්චර කැමතිලා මේ ස්පර්ශයේ මෙහෙ පවතිවා කියලා. අපේ කැමැත්තට අකමැත්තට අනුව ගොඩ නැගින එකක් නෙමෙයි ස්පර්ශය කියන්නේ. අපේ කැමැත්තට අනුව පවතින හේතුත් නෙමෙයි ස්පර්ශය කියන්නේ. හේතුවක ඵලයක් වශයෙන් හේතුපත්යෙන් ස්පර්ශය ගොඩ නැගිලා. ඒක අපේ කැමැත්තට අනුව නෙමෙයි. හේතුඵලය. අපුඩි හලක් අපි කැමති වුණා. අපිට අපුඩි හලක් අහන්න බෑ. අපි අපුඩි ගැහුව තමයි අපුඩි හරහා පිට වෙන්නේ. අත්පොලසන් ආදයක් මතුවෙන්නේ. අත්පොලසන් දුන්නොත්. මේක කොච්චර හිතුවත් අත්පොලසන් ආදිය දැන් මතුවේවා දැන් දැන් ඇහිවා දැන් ඇහිවා කියලා කොච්චර හිටියා. එහෙම අපේ කැමැත්තට අනුකූලව ඇහෙන එකක් නෙමෙයි අත්පොලසන් ආදිය. අපි එතන ක්‍රියාත්මක වුණොත් හේතු ඵලයක් වශයෙන් මතුවේනේ. මෙන්න මේ විදිහට තමයි. යම් ස්පර්ශයක් අපි බලාපොරොත්තු වුණාට එන්නේ නැහැ. සලායතන සලායතන ප්‍රත්‍ය කරන්නේ පහළ වෙන්න ඕනේ. චක්කායතන සහ රූපායතන දෙකේ ඝට්ටනයක් වීමෙන් තමයි චක්කු ස්පර්ශයක් එන්නේ. ස්පර්ශයක් අපි බලාපොරොත්තු වුණාට එන්නේ නැහැ. සෝතායතනෙට සද්දායතනයක ඝට්ටනයක් වීමෙන් තමයි සෝත ස්පර්ශයක් එන්නේ. එහෙම ස්පර්ශයක් අපි නිකන් බලාපොරොත්තු වෙලා හිටියට ලැබෙන ක්‍රමයක් නැහැ ඒක හේතුඵලය. ඒක එන්නේ ක්‍රමයේ. ඒ නමුත් අපි බලාපොරොත්තු වෙන්නේ හේතුව හේතුවේ ඵලයක් හැටියට හිතන්නේ නැතුව. ඒක ආත්ම දෘෂ්ටියෙන් ගන්නවා. අරගෙන ඒ බඳු ස්පර්ශයක් මම කැමතියි. අනේ මට එහෙම ස්පර්ශයක් ලැබේවා. පතපතා බලබලා ඉන්න. යාඥා කර කරත් ඉන්න පුළුවන්. හැබැයි අපි නියම ධර්මතාවයේ දැකේ නැහැ ස්පර්ශයක් හටගන්නේ මොකෙන්ද කියලා. ස්පර්ශය හටගන්න හැටි දැනගත්තා නම් යම් ස්පර්ශයක් අපිට ඕන නැහැ. ඒ බඳු ස්පර්ශයක් ඒමෙට ඕන ආකාරයෙන් ආයතන සකස් කරලා ඊට අනුකූලව ඝට්ටණය කළොත් ඒ ස්පර්ශය ලැබිය හැකියි. අනේ මට මෙහෙම ස්පර්ශයක් දෙවියනේ ලබා දෙන්න කිව්වට ලබා දෙන්න කෙනෙක් නැහැ. යාචායෙන් හරියන්නේ නැහැ කිව්වේ ඒකයි. අනේ මට මෙහෙම ස්පර්ශයක් ලැබුවා කියලා පතපතා හිටියට හරියන්නේ නැහැ කිව්වේ ඒකයි. හේතුවේ ඵලයේ දැකලා තිබුණා. අපි අර බාහිර ලෝකේ තියෙන බලාපොරොත්තු යාඥා ඇදහිලි සියල්ලම දෘෂ්ටි ඉවරයි. ඇත්ත දැක්කන. ඇත්ත මොකද්ද? ස්පර්ශයේ සලආයතන ප්‍රත්‍යයෙන් හටගන්නේ කියලා දකින්න ඕනේ. සලආයතන නිරෝධ නම් ස්පර්ශය ඉන්නේ නැහැ කවුරු කිව්වා. මගේ සලආයතන නිරෝධ නම්. උඹට මම ස්පර්ශයක් කියනවා කියලා එවන්න බෑ කාටවත්. හේතුඵලයක් වශයෙන් කරන ක්‍රියාදාමයක් තුලින් ඵලයක් වශයෙන් මතුවෙන කොට ඒක මතුවේ. එයා මේවා ඒකීය වස්තු පවතින වස්තු නේ මේවා හේතුඵල කිව්වේ ඒකයි. හේතුඵල කියන්නේ ලෝකේ පවතින දෙයක්වත් තියෙන දෙයක්වත් ගෙවෙනවා කියන දෙයක්වත් නෙමෙයි. හේතුවක් ක්‍රියාත්මක කළොත් ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් මතුවෙනවා. ඒ හේතුව ක්‍රියාත්මක කරනකන් විතරයි ඒක. ස්පර්ශ ඒකකයක් ලබන්න සලආයතන ඒකකයෙන් ස්පර්ශ ඒකකය. දෙවෙනි ස්පර්ශ ඒකකය ලබන දෙවෙනි සලආයතන ක්‍රියාත්මක වීමක් වෙන්නේ. නෑ එහි පිය ගහන මොහොතක් පාසා. ඇයි පිය ගහන්න ආරම්භ කරපු මොහොතේ ස්පර්ශය ලැබුවේ? ඇයි පිය ගහන්න ආරම්භ කරන මොහොතේ තිබිච්ච සලආයතන උනේ. ඇහිපිය මොහොතේ අවසානයේ යම් ස්පර්ශයක් ලැබුණා. ඒ ඇහිපිය ගහන අවසාන මොහොතේදී වෙන සලායතනයක්. එන ඇහිපිය ගහන මොහොතවත් සම්පූර්ණ සලායතනයන්ගේ ස්පර්ශයක් කියලා ගන්න බෑ. එහෙනම් මේක කොච්චර සූක්ෂමද? සලායතන තෝරා ගන්න ගියහම අපි සලායතන තෝරාගෙන නෑ එතකොට. අපි සම්පූර්ණනේ කරගත්තා. යම් යම් සම්මත වශයෙන් නම් තබාගෙන ආත්ම දෘෂ්ටියෙන් සාමූහිකත්වයක් ඒකත්වයෙන් බැඳගෙන. අපි සලායතන කියන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් චක්කායතනෙ කිව්වහම චක්කායතනෙ කොච්චර වෙලා තියෙන එකද? උපතේ පටන් මැරෙනකන් චක්කායතනෙ තියනවා කියලා හිතා ඉන්නේ. එහෙම කළාද? චක්කායතනෙ කියන්නේ පේනකන් විතරයි කිව්වොත් එහෙම. පේනකන් විතරක් තියෙන චක්කායතනය, සෝතායතනය, මේ රූපායතනය බලාපොරොත්තු වෙනවා. අපේ දෘෂ්ටිය තව ඉවරයි. පෙනීම ආරම්භ වෙන විදිහට චක්කායතනෙන් රූපායතනෙ තමයි මේ පෙනීම ආරම්භය ආවේ. පෙනීමේ මැදේදී වෙන්නා යම් විදි පෙනීම යම් පෙනීමක් ආවන. ඒ පෙනීම මැදේ කොට නැගිච්ච සක්කායතන සරූපායතන කියලා පෙනීම මැදේ ඒ පේනවා කියන මොහොතේ අවසානයේදී යම් පෙනීමක් ආවන. ස්පර්ශයක් ආවන. ඒ අවසාන මොහොතේ හටගත් සලායතනයන්ගේ ස්පර්ශයෙන් තමයි අවසාන ස්පර්ශය ආවේ. එන හට ගැනීම පැවැත්ම විනාශය කියන මේ තුල අපි සම්මත ගොඩනගාගත්ත හැම දෙයකම තියෙනවා. කාල පදාසයක් තුල හට ගැනීමත් සහ විපරිණාමික ක්‍රියාකාරීත්වය සහ අවසානය. මේක IP ගහන මොහොතේ තියෙනවා. අවුරුදු 80 කන 90ක ජීවත් වෙන කාල පදාසියක් වෙන් කළ ඒකක වශයෙන් ගත්තොත් ඒකෙත් තියෙනවා. හැබැයි මේ හැම මොහොතකම මුලදී හටගත් එක මුල තියෙන එක. මුල හේතුවයි. මැද හටගන්න ඒවා මැද හේතුවයි. අග හටගන්න ඒවා අග හේතුවයි. එන අන්තිමට බලාගෙන යනකොට කාලය සමග මෙන්න මෙච්චර කාලය සමග පවතින ඒකකයකුයි මේ කරන්න කියලා අපිට කියන්න තැනක් චිත්තක්ෂණයක් ගතන උපාද චිති භංග කියලා ඒකේ තව අවස්ථා තුනක් තියෙනවා. චිත්තක්ෂණේ උපාද අවස්ථාවේ හේතුවෙන් උපාද අවස්ථාව පහළ වෙනවා. චිති අවස්ථාවේ හේතුන්ගෙන් චිති අවස්ථාව පහළ වෙනවා. භංග අවස්ථාවේ ලැබෙන හේතුන්ගෙන් භංග අවස්ථාව පහළ වෙනවා. හේතුඵල බලපුවාම මෙන්න මේ කාලය සමගයි මේ හේතුඵල ක්‍රියාවලිය වෙන්නේ කියලා බලපුවාම නැතුවම අපි කාලය සමග සම්බන්ධ නැති දහමක් දකිනවා. මේ ලෝක ධර්මතාවයේ ක්‍රියාකාරීත්වයට කාලයක් නිර්ණය කරන්න බෑ. මෙන්න මෙතෙක් කල් ස්ථිර එකක් තියෙනවා. මෙන්න මේ ස්ථිරව පවතින මෙන්න මෙච්චර කාලයක හේතුවකින් මෙන්න මෙච්චර කාලයක ඵලයක් හට ගන්නවා කියලා. ඒකකයක් වෙන් කරන්න බැරි බව දැනගන්න. මෙන්න මේක දැනගත්තහම කාලය සමග සම්බන්ධ කරන්න බැරි දහම දකින්න අකාලික දහම දකින්න. කල්නයාව විපාක දෙනෙහින් අකාලිකයි කිය කිය හිටියොත් එහෙම අපිට හම්බ වෙන්නේ අකාලික දහම. අකාලික දැක්කනම් ධර්මයේ දැක්කා. ධර්මයේ දැක්කනම් මේ ලෝකේ ආත්ම දෘෂ්ටිය ඉවරයි. ආත්මාදී වශයෙන් ගන්න ඇයිපි එක තරම් මොහොතක්වත්. ඒකාකාරව පවතින මොහොතක් වෙන් කරන්න බෑ කියලා දැනගත්ත ඒකත් එහොම ප්‍රමාණිකුල හේතු බල හටාවක හේතු හටාවක ඵල හටාවක් නිසා හේතු ඒකකයක ඵල ඒකකයක් නෙමෙයි කියලා දකින්නවා. අන්න ඒකක වශයෙන් එකක් වශයෙන් අරන් තියෙන සියුම් තැන් එකක් වශයෙන් අරගත්ත දෘෂ්ටිය ඉවරයි. එදාට ආත්ම දෘෂ්ටිය ඉවරයි. හැබැයි පේන එක පේනවා. ඒක සම්මත. සම්මත සම්මත හැටියට දකින්න. සම්මතය පරමාර්ථ කරන්න කරන්නේ නෙමෙයි. පරමාර්ථ කරන්න බෑ. අන්න ඒකයි. පේන ඇහිපිය ගහන මොහොතක දැනෙන යමක් ඇතනම්. ඒකේ ස්වභාවය උච්චරයි. ඊ ඇහිපිය ගහන මොකද කෝටි ගානකට බෙදලා බෙදලා ගැහැල්ලක් ගත්තා. ඒ මොහොත අපිට ගෝචර කරන්න බෑ. නමුත් ඒකේ හැටි ඉච්චර ධර්මතාවය ඒක. ඒකාකාර මොහොතක් නෙමෙයි. එකාකාර හේතුවකින් එකාකාර ඵලයක් හටගන්නවා කියන්නේ එහෙම කාල නිර්ණය කරන්න පුළුවන් හේතු අවස්ථාවකව ඵල අවස්ථාවකවත් නෑ. කොච්චර කුඩා කළත් ඒ අවස්ථාව. ඊට කුඩා කුඩා අවස්ථාවල සම්පින්නනේ. තබාගෙන තියෙන සම්මත නාමය. ඒක. ඉතින් අපිට එයින් එහාට ඒක හොයන්න යන්න අවශ්‍ය නෑ. යම් යම් දෙයක් නිසා අපේ හිත ඇලෙනවා නම් බැඳෙනවා නම් අපිට කරදර දෙන්නේ ඒකයි. ඒ අපිට ඔය අවස්ථා අවස්ථාවවලදී යම් යම් ස්වභාවික අවස්ථාවක් ලෝකේ අපිට ගොඩ නැගුණාම අන්නේ අවස්ථාව අපේ හිත අරවනවා නම් බඳවනවා නම් එතන චන්දරාගය පහල කරනවා නම් අන්නේ චන්දරාගය පහල කරන මට්ටමේ අවස්ථාවල හැටියට අපිට දැක් ගන්න ඕනේ ඊට වඩා කුඩා අවස්ථාව පස්සේ ගියාම අතිදාවණය කරනවා මනස අතිදාවණය කරපුවාම අචින්තිය වූ ධර්ම විශ්ේ පස්සේ ගිහිලා පිස්සෙක් වෙන්න පුළුවන්. මනස විකෘති වෙන්න පුළුවන්. මොකද මනස අති සියුම් කරලා සියුම් කරලා දරන්න බැරි මට්ටමක් එනවා. අති සියුම්ම මානසිකත්වයේ ගොඩනැගිලා ලෝතුරා බුදු පියාණන් වහන්සේ. ඒ මානසිකත්වයට උරතු දෙන්නේ අර මහා පාරමී ධර්ම පූර්ණය කරපු ගුණයෙන් පූර්ණ වෙච්ච ශක්තියෙන් පහළ වෙච්ච කය නිසා. ඒ බඳු ශරීරයකට. ඒ බඳු මානසිකත්වයට දරණ නිසා. සර්වඥතා ඥානයේ දරන්න තිබෙන මානසිකත්වයේ උන්වහන්සේ පාරමී බලයෙන් ගොඩනගාගත්ත කුසල ශක්තියෙන් පුණ්‍ය ශක්තියෙන් ගොඩනැගිච්ච නිසා තමයි. උන්වහන්සේගේ මනසට ඒක ගෝචර වුණා. දරන්න පුළුවන්. ඒක අන්‍යයන්ගේ මනසට බැරි නිසා තමයි පෙන්වුවේ. තත්ත්ව વિશે, කර්ම વિશે, ධර්ම વિશે, චිත්ත વિશે මේවා පිළිබඳව අතිදාවනීය කරන්න යන්න එපා කිය. ගියොත් පිසෙක් වෙන්න පුළුවන්. දරන්න බැරි වෙනවා. එච්චර හොයන්න ඕනේ නැහැ නිවන් දකින්න. යථාබෝධය ලබා ගන්න. දුකෙන් නිදහස් වෙන්න. අපේ හිත බැඳින්නේ යම් යම් මට්ටමේ කාල පරාසයන් තුල සිද්ධ වෙන සිද්ධිවල. මෙන්න මේ ටික හැටි බලාගත්තාම හරියක් නැහැ කියලා බලාතම හොඳට නැහැ. ඒ මට්ටම ශ්‍රාවක ගෝචරයි. හරි ලස්සනයි, හරි සුවඳයි, හරි රහයි. මේ ආදි වශයෙන් කියන කාල පදාසයන් තියෙනවා. සම්මතයක් වුණාගායන් තියෙනවා. කොච්චර වෙලාවද? හරි රහයි. කොහොමද දැනගත්තේ කොච්චර වෙලා ගියද? කට ගාලා බැලුවා. කැපුවා ගිහිල්ලා. ওই කාලේ සීමා තුල මට රහ දැවුණා. මම ඒකේ හිත වැදුණා. ඒක කාලයක් තියෙනවා. තත්පර ගානක හරි කාලයක් ඒකේ තියෙනවා. තත්පර දෙක තුනක් හරි විනාඩියක් හරි ඒවා ඊටාම සුළු කාල සීමාව තමයි ඔය ආස්වාදයක් දැනෙන්න අපි සංඥා සම්පීඩනය ගන්න. ශනේ නෙමෙයි ඔය. ශනේ අපිට අඳුරන්න බෑ. ශනේ කියන්නේ ඇහි පිටකොන මොකද කෝටි ලක්ෂ ගන්න බෙදුවක් ශනේයක් ඉන්නේ ඒ තරම් සියුම් කාලයක්. ඒ ශනේ බැලුවා නම් ශනේ කියලා අපි නිගමනය කළේ. ඒක සම්මතය. දැන් ශනේයත් උපාදරිදි බංග වුණා. උපාදක්ෂණේ බලපුවාම උපාදක්ෂණේ ආයතනයක් තව බෙදෙන්න වෙනවා. දැන් උපාදක්ෂණේ කියලා එකක්වත් ඒකීය වශයෙන් ගන්න කාල සම්පින්නන්ත සිද්ධ වෙච්ච එකක් නේ. එහෙනම් ඒ විදිහට බලාගෙන යනකොට අන්තිමට අපි න්‍යාය ධර්මයක් තියෙන බව දකින්න. ඒකාකාරව පේන මේ සියල්ලම ඊට කුඩා කුඩා අවස්ථා සම්පින්දණයන්ගේ හේතුඵල පරම්පරා සම්පින්දණය මිසක් ඒකකයක් දකින්න ඕකනේ. ඔන්නේ න්‍යාය දකින්න. ධර්ම න්‍යායෝකයි. ඔයින් එහාට ඒක විමර්ශනය කර අත්දකින්න ගියොත් එහෙම. මූලික ඥාණයෙන් ඔක දකින්න පුළුවන්. අපි ওই ඥාණය තුල අත්දකින්න කිදා බහින්න කිව්වා. අපි ලෝතරා බුදු වෙන්න ඕන. නමුත් නිවන් දකින්න සතර දුක් කෙලවර කරන්න. ඒ අති සූක්ෂමේ හොයන්න ඕනකමක්. ඒ අති සූක්ෂමේ හිවිය බුදු පියාණන් වහන්සේ ලෝකයට යථාර්ථය පෙන්වා දෙයි. අංශු මාත්‍ර දැනකවත්. ඒකීය වශයෙන් ගන්න. ආත්ම දෘෂ්ටියෙන් අල්ලන්න. මේ පැවැත්ම තුළ කිසිවක් නැහැ කියලා හේතු උදාහරණ සහිතව පෙන්වන්නයි බුදු පියාණන් වහන්සේ ඒ මහා ඥාන ශක්තිය මතු කර ගැනීමට අවශ්‍ය වෙන පාරමී ගුණ පුරලා ඒ தත්තරපත් උනේ. ලෝකයට ඇත පෙන්නා ලෝකයාට මනසට ගෝචර කරගන්න බැරි අතිසියුම් තැනට පාවා විග්‍රහ කරන්න ගියහම ඔබ වහන්සේ දැකේ නැති එකක් අපි දැකලා තියෙනවා. ඔයිට වඩා සියුම් දෙයක් අපි දන්නවා. ඒ වචනේ කියන්නේ ලෝකයාට පුළුවන් කමක් නෑ. ඒක සාමාන්‍ය ලෝකයාගේ මනසට ගෝචර කරගෙන ඔබලා දන්නේ නැති ඔයිට වඩා සියුම් දෙයක් අපි දැකලා තියෙනවා දන්නවා ඒක ආත්මයි දෘෂ්ටියෙන් කියන ආත්මයි කියලා කියන්නේ. ලෝකයා ඇදී කී කී හිටියා. හැබැයි බුදු පියාණන් වහන්සේගේ දේශනාවට ගත්තට පස්සේ සාමාන්‍ය මානසිකත්වයට කොච්චර නුවණ තියෙන කෙනා ගිහින කෙනාට ගෝඨ වෙන මානසිකත්වයට අහලකටවත් හිතුව කරන්න බැරි අතිශයුත්තෙන් බෙදලා පිළිගන්න. මෙන්න මෙහෙම එකක් තියෙනවා. මෙන්න න්‍යාය ධර්ම. මෙන්න මේක දැනගත්තට පස්සේ ඔබ වහන්සේට වැඩි සාවධීනු තැනක් තියෙනවා ඒක අපි දැකලා තියෙනවා කියන්නේ කෙනෙක් ලෝකේ නෑ. එහා ලෝකයා මේ ධර්මයේ ඉදිරියේ දෙවැනි වෙනවා මිසක්. ඒක යටපත් කරලා පළවෙනිලා තව මතයක් ගොඩනගන්න බැරුව යනවා. මෙන්න මේ නිසා තමයි චිත්තස්සනේට යනකම් මේ හේතු බල න්‍යායන්ගේ પરම්පරාව විග්‍රහ කරලා පෙන්නේ. මිනිහට ගෝචර නොවන අවිශේෂ රූපයටත් යනකම් විග්‍රහ කළේ. විශේෂ කරන්න බැරි තැනට යනකම් විග්‍රහ කළේ ඔන්න ඕක. ඒ විරායි තේරුම් ගන්න අපිට යන්තරමක් නුවන්ට ගෝචරද. ඊට වැඩි බුදු පියාණන් වහන්සේගේ නුවන්ට ගෝචරයි. අන්න විශ්වාසය කරන බුදුන් කෙරෙහි විශ්වාසයක් ඒවා ශ්‍රද්ධාවක් හටගන්නවා. ඉතින් පෙන්නපු කාරණා හරියට අපිට වැටහෙන මට්ටමට හරියටම හරින්නේ. පොඩ්ඩක් ආව වෙනසක් නැහැ. එහෙනම් ඒව හරියට දැකලා තියෙන හින්දා මේ විදිහට පෙන්නලා තියෙන අපිට ගෝචරයි නීටි. දැන් ඒ ධර්මතාවය අපිට හිතාගන්න බැරුව තිබිච්ච එකක්. නෝ කියා දුන්නාට පස්සේ තමයි අපිටත් තේරෙන්නේ. ඒක ඒ ආකාරයෙන්ම ඇත්තද කියලා අපේ මනසට විශ්ේ වෙන්නේ. එහෙනම් අපිට විශේෂ නොවිතිවිච්ච සත්‍යයක් උන්වහන්සේ විශේෂ කරගෙන අපිට පෙන්වුවා ඒක ඇත්තභාවයට ඔප්පු වෙනවා අපිට තේරුම් ගන්න බැරි මට්ටමේ තව දේශනා කරපු හරියත් උන්වහන්සේගේ බුද්ධි මට්ටම අපි විශ්වාස කරන්න ඕන විශ්වාස කරන්න හේතු තියෙනවා මෙන්න මේ හේතු සාධක ඇති විශ්වාසයක් බුදුන් කෙරෙහි ධර්මයේ කෙරෙහි ඇති වෙච්ච කෙනා. ඇති වෙන ශ්‍රද්ධාව කඩන්න බැරි එකක්. ඒ විශ්වාසය අතල විශ්වාසය. අතල ශ්‍රද්ධාව කියන්නේ අන්න ඒක. අනිකාගේ ශ්‍රද්ධාව චල ශ්‍රද්ධාව. හෙළවෙන. අමූලිකා ශ්‍රද්ධාව කියන්නේ මුල් නැහැ. මුල් බැහැගෙන නැහැ. කාට හරි මොනවා හරි කියලා ඔබ බොරුවකට හැරලා හිටියලා කලන්න පුළුවන්. විනේන අදහස් කියලා කලන්න පුළුවන්. ධර්මයේ තුලින් සත්‍යයේ තුලින් මතුවෙච්ච ශ්‍රද්ධාවත් විශ්වාසයේ මොනම විදිහකින් ඒවා කලන්න බෑ. නිසා කියනවා මූල එක මූලික ශබ්ද. මුල් සහිතයි මුල් බැහැගෙන බැත්තා. ඉතින් අචල ශබ්දහා කිව්වේ ආර්ය බුද්ධයන්ට පිටන්නේ අන්නේ ඒකයි. ධර්මයේ තුලින්ම දකිනවා මේ මහා ඥානීය ස්වභාවය. එතකොට පස්ස සම්පස්ස වෙන්නේ කොහොමද? ස්පර්ශයෙන් වේදනාවක් එනවා. ඒ කියන්නේ දැනෙනවා. ස්පර්ශ වෙච්ච දේ දැනෙනවා. සංස්පර්ශයෙන් වේදනාවක් එනවනම් ඒක වේදනාව මට්ටමින් නවතියි. ඒක අ ඡන්ද රාගය නිසා බැඳුණු ස්පර්ශය සම තනිකර ස්පර්ශය නෙවෙයි. ඡන්ද රාගය නැමැති ආගන්තුක උපක්ලේශයෙන් කාට ගැන්චි ස්පර්ශයක් නිසා. ඒ බඳු හේතුවෙන් නැගෙන ඵලයේ. ඒකත් පස්සපත්‍ය වේදනා කියන સિદ્ધාන්තයේ පරිදි. සම්පස්සපත්‍ය කියලාව සම්පස්සජා වේදනා. සම්පස්සයෙන් ජනිත වන වේදනාව සම්පස්සජා වේදනා. ස්පර්ශයෙන් වන වේදනාව රසපත්‍ය වේදනාව. ස්පර්ශයෙන් આવොත් වේදනාවක්. ස්පර්ශ හේතුවෙන් හටගන්න ඵලේ නක්. ස්පර්ශයේ පමනක් ආවන සුද්ධ ස්පර්ශේ නම් ආවේ. ඒ වේදනාව සුද්ධ වේදනාවක්. ඒක ආගන්තුක උපක්ලේශ සම්බන්ධ නෑ ඒක. ඒ දැනීම. සම්පස්සයක් කියලා ආවන. ඒක අවිද්‍යාව නිසා චන්දරාගේ කහට ගැනීම දතින් ස්පර්ශේ. ඒකයි සංපර්ශ කියන්නේ. චන්ද රාගයන්ගෙන් කහට ගැනිච්ච ස්පර්ශයකින් යම් වේදනාවක් ජනිත කරාන. ඒක කවදා සුද්ධ වේදනාවක් ඉන්නද? ඒක සංපස්සයෙන් ජනිත කරපු වේදනාව නිසා සංපස්සජා වේදනා කියනවා. වේදනාව කිව්ව බලියද? නිගමනය කරන්න බෑ. ඒ මොකද කියන්නේ? සංපස්සජා වේදනාව තෝරා ස්පර්ශයි සංපර්ශයි තෝරා ගන්න වෙනස් වෙනස වෙන්නේ සංස්පර්ශ වෙන්නේ මොනවා නිසාද? සංපස්සජා වේදනාව හැදෙන්නේ කොහොමද? අවිද්‍යාව තෘෂ්ණා දෙක නිසා චන්දරාගය පහළ වෙලා. ඒ ස්පර්ශයේ චන්දරාගය සහගත වුණා. ඒක සම්පස්සය. චන්දරාග සහගත ස්පර්ශයකින් යම් වේදනාවක් ජනිත කළා නම් ඒකට අනුකූල වේදනාවක් ජනිත කරනවා මිසක් සුද්ධ එකක් ජනිත කරන්න බෑ. දැන් සම්පස්සයකින් ජනිත කරන වේදනාවක් නැත්නම් සම්පස්සජා වේදනාවක් මිසක් නිකම්ම වේදනාව ජනිත කරලා කියන නිගමනය කරන්න බෑ. ඔව්. අන්න ඒතකොට සම්පස්සයක් ආවොත් තමයි. අවිද්‍යාව කෘෂ්ණාදකින් චන්දරාගය සමග බැඳුනොත් යම් ස්පර්ශයක්. චන්දරාගයේ තියෙන්නේ මොකේද? මේක මම කැමැතිසේ පවතින වෙන මේ ස්පර්ශය. මම මේ බඳ ස්පර්ශයටයි කැමැති. මට අවශ්‍ය මේ බඳ ස්පර්ශය. අන්න බලාපොරොත්තුවක් ඇති වෙනවා චන්දරාගයෙන් නිසා. ඒ චන්දරාගයෙන් ස්පර්ශ කරන්න ගියොත් චන්දරාගය සහගතව කරන්න ගියොත් ඔහු ස්පර්ශය බලාපොරොත්තු වෙනවා කැමැතිසේ. කැමැතිසේ පවතින ස්පර්ශය බලාපොරොත්තු වෙනවා නම් ඒක නිකම්ම ස්පර්ශයක් නෙමෙයි සම්පස්සය. ඒක ඉන්නේ අවිද්‍යාව නිසා තෘෂ්ණාව නිසා. ඉතින් අවිද්‍යාව තෘෂ්ණාව සහගත ස්පර්ශයක් ඇත්නම් නිකම්ම ස්පර්ශ නෙමෙයි සම්පස්ස. අවිද්‍යාව තෘෂ්ණාව සහගත පුද්ගලයෙක්ගේ සංස්පර්ශයෙන් ජනිත වේදනාවක් ඇත්නම් නිකම්ම වේදනාවක් නෙමෙයි සම්පස්සය වේදනාවක්. එහෙනම් සම්පස්සය වේදනාවේ නිකම් වේදනාවේ කොටස් දෙකක් තියෙනවා. ක්‍රම දෙකක්. සම්පස්සය වේදනාවක් ඇති පුද්ගලයා තමා ප්‍රිය කරන මනාප කරන වේදනාවක් බලාපොරොත්තු වෙනවා. ඒබන්දා පවත්වන්න. ඒබන්දා ගොඩනගන්න. ඒ බලාපොරොත්තුවක් ඇතුවයි ඒ වින්දරේ පිටන් තියෙන අදහස ඇති කරන්නේ. නමුත් එහෙම එකක් ලෝකේ නැති නිසා. ඔහුගේ බලාපොරොත්තුව ඉෂ්ට වෙනකොට. ඒ සම්පස්ස සහිතවන්නා වූ වේදනාව නිසා ඔහු අසහනයටපත් වෙනවා. ලැබෙන වින්දනය උට සහනදායි වෙන්නේ නැහැ. බලාපොරොත්තුව 100%ක් සහගතව සුඛ වේදනාවක් ලෝක සත්‍යය බලාපොරොත්තු වෙන සම්පස්ස ඥාන නිසා. අවිද්‍යාව තෘෂ්ණාදිකේ විරිච්ච පුද්ගලයා භාගයක් බලාපොරොත්තු වෙන්නේ. යම් වින්දනයක් බලාපොරොත්තු වෙනවා ඔහු බලාපොරොත්තු තියෙන වින්දනයේ උපරිම. නමුත් ඔහු බලාපොරොත්තු වෙන එක පස්සේ යනකොට 100ට 100කින් 100ට එකක් හම්බෙන්න ඔහු උද්දාම වෙලා දඟලනවා. මට වැඩේ හරියන්නයි ඉන්නේ කියලා. මගේ බලාපොරොත්තු ඉතින් දැන්නේ මගේ ආස්වාදය ලැබුණා. සමහර අය ඔක්කොම නම් බලාපොරොත්තු ඔක්කොම ලබා ගන්න. ඔක්කොම ලැබුණොත් තමයි ඔහුගේ අසහනිය සම්පූර්ණයෙන් මිදෙන්නේ බලාපොරොත්තුව පිළිබඳ. නම ලෝකයේ කිසිම සත්වයකට බලාපොරොත්තු වෙන මට්ටමේ ආස්වාදේ නැහැ. රසයේ කොච්චර බලාපොරොත්තු වෙනවද කියලා ඇහුවොත් ඔය අසීමිතයි. මෙච්චර රස ලැබුණොත් මට ඇති කියලා හිතන සීමාවක් නැහැ. නැවත අසීමිත බලාපොරොත්තු වලින් පොඩ්ඩක් හරි එකතු වෙන පුද්ගලයා ඒකෙහි සතුටු වෙනවා. අසීමිත බලාපොරොත්තුව තිබුණට ලබන්න බැරුවහම ඒකෙන් ඇතිවෙන අසහනී කාලයක් යනකොට ඒ පස්සේම යනකොට වෙන එකක් ලැබෙන්නේ නැත්නම්. ඔව් උපේක්ෂා සහගතව මේ මට්ටම දැන් ඉතින් ඇති කියන අදහසක් తాවකාලික වෙනවා. ඒ දිහා ලබන්න බැරි නිසා. දැන් ගෙදරක තියෙනවා. දුප්පත් ගෙදරක. ලනු ඇඳක් තියෙනවා. ඔය ගෝණියක් ගහලා තියෙනවා මොකක් හරි ටයර් එකකට දාපු දාලා හිටන් හදපු හාන්දි පිටු වායකු හදලා තියෙනවා. දුප්පත්කම නිසා නැති වෙරිකම නිසා හෝ මොන හේතුන් හෝ ඒ ගෙදර තියෙන බඩු වල හැටි. තව දෙනෙක් පොඩි බංකුවක් තියා තිනවා ලෑල්ලක් ගහලා. දැන් ඔය ගෙදර ඉන්න පුද්ගලයෙක් ටික. සුවසේ ඉඳගන්න ගියොත් අර ගෙදර තියෙන බඩු වලින් වෙන එකක් නැති නිසා. ඔහුට ටික කාලයක් යනකොට ඔහුට කුසල් පුරුෂයක් ගැන කතාවක් එහෙම මතකේවත් නැහැ. වෙන විශේෂ ඒවා ගැන මතකයක් නැහැ. ගෙදර තියෙන සුවම තන හොයාගෙන ගිහිල්ලා ඉතින් අර ගෝණියක් ඔබලා තියෙන ටයර් එක උඩ ඉඳගෙන ඉන්න හාන්තියට හරි සුවයි කියන්නේ. තරංගෙට පොර කාලා එන සුවසේ ඉඳගන්න ඇවිදilla දෙවෙනි එක බංකුවේ ඉඳගන්න අරකින ගන්න බැරි වුණා. එයා සතුටුත් වෙනවා. මට සුව යහනක් හම්බුණා කියලා. බලපන් ලනු යන. අනික අර තියෙන්නේ දිව පැදුරා දාපු දෙනා. දැන් සුව විඳින්න ගිහිලා නම් එයා මොකද කරන්නේ? සතුටු වෙනවා. අර ලනු වැඩේ හාන්සි වෙලා සතුටු වෙනවා, නිදාගෙන සතුටු වෙනවා. අර ටයර් එකක් වැනි එහෙකට ඔබලා තියෙන ගෝණියක් තියෙනවා. ඕක ඉඳගත්තාම කුසන කරපු පුටුව වගේ කියලා. ඒක ඉඳගෙන සතුටු වෙනවා ඉඳගත්තු පුටුවක් වගේ. හැබැයි ඉන් හර දෙයක් එයා අසුරු කරන්න අධ්‍යක්ීමේ ගෝචර කරන්න නැහැ ඒගොල්ලන්ට අසුරට ගන්න බැරි නිසා හොඳ නිසා නෙමෙයි ඒ මට මේ සතුටු වෙනවා. දැන් ඔයා සුවතෙන් ඉඳගත්තාද කියලා ඇහුවා. ගෙදර මට්ටමේ හැටියට කිව්වොත් ඔව් සුවතෙන් ඉඳගත්. සුවමතෙන උතනද? ඔයිට වඩා සුවතෙන් එහෙම දැකලා නැහැ. අපි මොනවා කරා තිබුණා අපිට ඒවා තියෙනවා. ඔයිට වඩා හොඳවා තියෙනවා. හොඳ කුසල් කරපු පුරුෂයන් තියෙනවා තියෙනවා. ඔයිට වඩා හොඳ ව්‍යාකරණ කරලා තියෙන හදපු කාමර තියෙනවා. ඒ බැති සුඛෝභෝගී විදියට බඩු බාහිර ආදී තියෙනවා. ඔක්කොම තියෙනවා. ඉතින් ඒවා අපිට තියෙනවා. ඒවා සුව නේද ඔයිට වඩා. සුවයි ඉතින් මොනවා කරන්නේ සුවයි. එහෙනම් ඔහු බලාපොරොත්තු වෙන සුවයෙන් කීයද දැන් ලබන්නේ? ඔහුට හම්බෙලා තියෙන උපකරණ ටිකෙන් 100% බලාපොරොත්තු වෙන සුවයෙන් 105 නම් හම්බ වෙන්නේ. ඔහු අනික් පා නැති නිසා. අර 105 ලැබිලා සන්තෝෂේ නම් මම බලාපොරොත්තු එක හම්බ වුණා කියනවා. දැන් බලමු මිනිස්සෙයින්ට දැන් කාමයේ පිළිබඳ අරගෙන අර නන්ද හාමුදුරුව ජනපද කල්යාණි ගැන හිත හිත අඬන හිටියා මට වෙච්ච දෙයක ඇති මෙච්චර ලස්සන කාන්තාව ගෙදරට ගෙනාවා විතරයි විවාහ කරගෙන මට ඇති උනානේ එක දවසක්වත් එතන හිත නැති එකලා ඉන්න. අනේ මට වෙච්ච දෙයක් කියකි. දැන් මේ පංචකාමයන්ගේ ස්පර්ශකාම සුවේ ගැන හිත හිතා අඬනවා හිටියේ. දැන් ඊටහා එකක් තිබෙනව දැකේ නැති හින්දා. බුදුරජාණන් වහන්සේ උපක්‍රමයක් වශයෙන් නන්දහාමුදුරන්ගේ අතින් අරගෙන අරන් ගියා තවුසා දිවලෝ. සක්‍රදේවියන්ගේ ඉන්නවා දේව කන්‍යාව. දෙවඟලා. ඒ දෙවඟලන් දැක්කට පස්සේ එන ගමන් ඇහුවා. යනකොට පොඩි උපමාවක් පෙන්නලා ගිහින්. දැවිලා ගියේ හේනක වැඳිරියා පිච්චිලා හිටන් ඉන්නව මවලා පෙන්නලා ගිහින්. ඊට පස්සේ අර දෙවඟනම් දැක්කා පස්සේ අහනවා. දැන් කවුද හොඳ? ජනපද කල්යාණි හොඳද? අර දෙවඟනම් කොහොමද? ස්වාමීන් වහන්සේ පිච්චිච්ච වැඳිරි වාගිනේ අර ජනපද කල්යාණි මේ අනුවද? දැන් ඒතොර බලාපොරොත්තු වෙච්ච පංචකාමයෙන් ස්පර්ශකාමයේ ලබන්නේ එහෙම එකක් දැකේ නැති නිසා. දත්තයක් නැති නිසා. එයා හිතා හිටියා මේ ලෝකෙ තියෙන ලොකුම රූපරාජිනී තමයි මගේ භාර්යාව කියලා. නමුත් තවත් එහා ඉන්න රූපරාජිනිය උකට දකින්න දැනක පෙන්වන්නට පස්සේ දැනගත්තා. ඒ ඇයත් එක සම කරලා බලනකොට යකවා මෙච්චර කාල හිතා හිටු රූපරාජිනී කියලා හිටපු එක නම් පිටිච්ච වැඳිරි වාගේ. මෙයා යනු බැලුවා. මෙයා ඊට කොච්චර ලස්සන. හැබැයි ඒ දැකේ උදේට එක ගිහින්. තව ටිකක් හරි ගිහින් තරන් එහෙම වෙයි. සාවදීසියට එක කියලා ඔය පෙන්න. යාමයේ සුසිතේට නිම්මාන රතියට එක කියනවා. පරිණීමිත වසවර්තියේ දේවන් ගැන පෙන්වනවා නම් එහෙම කකි. අර තවුසා දිව්‍ය ලෝකෙ හිටපු කටේ පිච්චිච්ච වැඳිරි වගේ. ඒ අය රස අර ඉන්නේ උඩ. ඒක දකින්න. එහෙනම් මේ වගේ අපිට දත්තයන් නැති නිසා නමුත් කාමාස්වාදී 100%ක බලාපොරොත්තුව විඳගන්න අපිට අරමුණු වෙලා නැහැ. හැබැයි අපි බලාපොරොත්තුව තියෙනවා. ඒ වස්තු අරමුණු කරලා ගෝචර කරලා නැති නිසා මතක නැති නිසා අපි හිත පිහිටන්නේ නැහැ එච්චර එහාට. එහෙනම් අපි බලාපොරොත්තු වෙන කාමයේ 100%ක් නම් අපි එකෙන් වින්දනය කරන්නේ 100ට එකක්. ඊටු 199ම අසහනිය තියෙනවනේ. යම් යම් තරමට ගෝචර වුණොත් ඒ මට්ටම ගන්න නැතිකම අසහනිය. ඊට පස්සේ අපි ගියේ හරි හොඳයි කියලා සහනෙන් ඉන්නවා. අපි ඉන්න ස්ථානය හරිම හොඳයි. අල්ලපු ගෙදර එවුන්ගේවා වටපිටාවේවා කල්පත් නිසා අපේ ගේ නම් හොඳ ගේ කියලා තිබුණේ. අපේ ගේ හොඳටම ඇති විතර වටපිටාව බලලා හිටාම අපි නිගමනය කරනවා. අර පැල්පතක් හදාගෙන හිටපු කෙනෙක් විදේශගත වෙලා හරි විශේෂ රැකියාවක් කළා හරි විශේෂ ධනයක් ලබාගෙන අර වගේ දහ ගුණයක් ලොකු මාලිගාවක් ගියා හදලා. අල්ලපුවා. දැන් මොකද කියන්නේ? කොයි ගේද හොඳ? අපේ වෙලා බාන්නක අපිට බැරි නම් ඉතිරි කරගන්න. අපි මේ මුගේ කබලක ඉන්නේ. අර වටිනාගේ කබල වුණා. අරගී දැකලා. දැන් මේ වගේ අපිට සීමාවක් නැහැ. බලාපොරොත්තු අසීමිතයි. කාම ලෝකයේ සැරිසරන සත්වෙයින්ද බුදු පියාණන් වහන්සේ උපමාවක් දෙනවා. මහා කන්දක් හතරම් කරලා දුන්නොත් ඒකෙන් තෑහෙන්නේ අනේ අනික් කන්දක් හතරම් කරලා දෙන්න කියන තැනලු ඉන්නේ. ඒකේ සීමා නැහැ. එයා පංචකාමයන් පිළිබඳ බලාපොරොත්තු අසීමිතයි. සීමාන්නේ. අසීමිත බලාපොරොත්තු මනසේ තියෙනවා. හැබැයි සීමා සහිත කොටසක ඉන්නේ. අසීමිත බලාපොරොත්තුෙන් දැවෙනවා දැවෙනවා. සීමා සහිත කොටස බුද්ධ විඳිනවා. දැන් රසාවක් නැතුව ඉන්නක. මොකද දැන් කරන්නේ? දැන් යාර හරි ලැජ්ජයි. අනේ වාන මං රසාව නැති එකම කියන්න පුළුවන්ද බං? දැන් එතන ප්‍රශ්නයක් එනවා. ඊට පස්සේ හම්බ වෙනවා කොහේ හරි යම් කිසි ව්‍යාපාරික ස්ථානයක් මොනවා හරි පුද්ගලයෙක් දෙනක හරි කමන්නේ ලිපිකරු සේවාවකට හරි ගියා. දැන් එයා කියනවා මම අහව තියෙන ලිපිකරුවෝ සාමාන්‍යයෙන් බොහොම දාමෙන් කියනවා. හැබැයි ටික දවසක් යන එතන ඉන්න සාමාන්‍ය අධිකාරිය හැමෝම වීදුරු කූඩුව ඇතුලේ එහෙම ඉන්නවා ටිකක් විශේෂයි අනික් ගායේ කරු සැලකිලි. එයාට සර් කියලා කතා කරනවා ඔයා පේනකොට. දැන් ඔතන ඒ ඇසුරු කරන කෙනෙක් ඇවිල්ලා අහපුනවා. දැන් එයාට කියන්න ලැජ්ජයි මම එතන ලිපිකරුවෙක් කියලා. ඔකේ ඉන්නේ. ඊට පස්සේ අතහරින ඉතින් චීෆ් ක්ලාක්වත් එන්න තිබුණා. ප්‍රධාන ලිපිකරුවත් එන්න තිබුණා. යන්තම් මට කියන්න පුළුවන් කවුරුවත් ඇහුවොත් මම හිතන්නේ චීෆ් ලා කියලා. හැබැයි චීෆ් ලා කියන තැන ගියාට පස්සේ මොකද කරන්නේ? එතෙන්දි කවුරු හරි මේ මට්ටමේ තව ලොකු කෙනෙක් එහෙම ඇහුවොත් ඔයා මොකද කරන්නේ ලස්සාව කියලා. දැන් එයාට ලැජ්ජයි මම එතන සාමාන්‍ය අධිකාරිය කියන තැන කියන්න විදිහක් නැහැ නේ මට. අන්න එක එක නිගමන. දැන් ඔහොම එකින් එකට එකින් එකට ගියාම අපිට මේ ලෝකේ සක්විති රජකම ලැබුණා කිව්වත් ඇති වෙලා. ඊට වඩා අය වැඩි කෙනෙක් ඇහුවොත් මේ මට්ටමේ අය යන්නේ යන්නේ ඇසුරු කරන යාළු පිරිසක් හිතවත් පිරිසක් ඊට අනුකූල මට්ටමේ පිරිසක් ඉන්නවා. ඒ පිරිස අතර ඊට වඩා විශේෂ පුද්ගලයෙක් වෙන්න පෙන්වන්න. මහමන්දාතු කියන රජුරු සත්විති රජ කෙනෙක් වෙලා ඉඳලා හිටන් දෙව්ලොවට ගියාරවත්. එක ගියා දෙව්ලොවට. අවුසා දිව්‍ය ලෝකේ දිව්‍ය රාජ්‍යය දැක්කට පස්සේ හරියට අසහනයක් වුණා. අනේ මං කොහොමද සත්විති රජුරු කියන්නේ? මනසෝගේ සක්විති රජුරෝයි මෙතන ඉන්න මේ සක්ක රජුරෝයි දෙන්නගේ තරම වෙනස පේනවා. මේක දැකලා අසහනීයටපත් කරන්න ඕනේ නැහැ කියලා ගුණධර්ම ඇති නිසා. සක්‍ර දේවේන්ද්‍ර කිව්වා නෑ නෑ කලබල වෙන්න ඕනේ මගේ රාජ්‍යයෙන් භාගයක් දෙන්න. ඒ භාගය පාලනය කරගෙන ඉන්න. දිව්‍ය රාජ්‍යයෙන් භාගයක් පවරලා දුන්න. ඉතින් එතන යනකොට අනිත් දෙවිලෝ ආයත් වෙනවනේ උදේ. තව තවත් ඊට වඩා මහේසාක්‍යය එනවනේ. අනේ මට පුළුවන් මෙහෙම භාගයක් පාලනය කරන කෙනෙක් කියන්න. මේ රාජ්‍යය මට අයිති කරගන්න තිබුණා. ඒක මහරජුලෝ මං කීයේ හැකි. ඔය ලාමක දෘෂ්ටිය පහළ වුණා. ඒකම අර පින ප්‍රහීන වෙලා ගිහිල්ලා ආහාරයක් මේ මනුස්ස ලෝකේ හදවන්නේ. දැන් මේකෙන් පෙන්වන්නේ මොකද? මේ කාම සම්පත් කිනීමේ බුද්ධයාගේ මානසිකත්වයේ අසීමිතෝ තියෙනවා. සීමාවක් නෑ. ඒ නිසා කොච්චර ලොකු තැනක් හම්බ වුණා. ඔහු ඊළඟ අසහනෙ පෙන්නවා ඊට වඩා ලොකු තැනට යනවා. අසහනෙන් බේරිච්ච නැති රැකියාවක් නෑ මිනිස්සුන්ට බලන්න. පල්ලෙහා ඉන්න කතා කරන කොහොම හරි රස්සාවක් හොයා ගන්නවා. රසාව නෑ කියන්න ලැජ්ජයි. රසාවක් හොයාගත්තට පස්සේ මම හිතන්නේ සේවකය කියන්න ලැජ්ජයි. නිලධාරිය කියන්නේ. නිලධාරිය මට්ටමට ගියාට පස්සේ මම හිතන්නේ සාමාන්‍ය ධාරිය කියන්න ලැජ්ජයි. ඒක විධායක නිලධාරිය කියන්න දෙන්න ඒක. විධායක තැනට ආවට පස්සේ මේකනේ මූලිකයා පාලකයා මම වෙන්නේ නැහැ මට වැඩක් නෑ. මූලිකයා පාලකයා වුණාම මම අලුතෙන් කොම්පැනියක් ආරම්භ කළා ඒකයි අයිතිකාරයා වෙන්නේ. ඉවරයක් නෑ මේ ගමන. ඒ නිසා මේ හැම මේ කාම ලෝකයේ බලාපොරොත්තු වෙ හැටි. ඒකයි කිව්වේ ඒකයි. මේ පංචකාමයන් ඇසුරු කරන තාකල්ලි චන්දරාගයෙන් බැඳිලා ඉන්න තාකල් අවිද්‍යාව නිසා ලෝකයා මේකේ සාරත්වයක් වෙනවා. පැවැත්ම තුළ සාරත්වයක් ඇත කියන දෘෂ්ටිය නිසා ලෝක සත්‍යයට මේ ප්‍රවේදයට මුහුණ දෙන්න වෙලා තියෙනවා. මේ අසහනයෙන් පිළිෙන්න වෙලා තියෙනවා. ඒසා කියනවා අර කාල හිරුපුත්‍රයා සෝතාපන්න ඵලයට පත් වෙලා යාර කහවණු 1000ක් දුන්නාට පස්සේ මොකද පොරොන්දු අපිටයි සීල් සමාදන් වෙන්න යන්නේ. වණක් අහලා ඉන්න යන්නේ. ඒ ඔය ඇව්වට පස්සේ බුදුරජාන් වහන්සේ ඉදිරියේම කහවණු 1000ක පසුම්බියක් දුන්නා. මෙන්න මගේ පොරොන්දුව කියලා. අනේ පිට සිටුතුමා. ඒ පැත්තවක් බලන තුරු අහක බලාගෙන හිටියා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකයේ අග්‍රවණ සක්විති රජකම හැටියට ලැබුණයි කිව්වා. ඊට වඩා අසීමිත ගුණ ඇති සෝතාපන්න ඵල ලැබලා ඉන්න කාලේ හිටපු පුත්‍රය දැන් ඔය මුදල් පසුබිය ගන්නවා. ඔබට අසන්න. එහෙනම් සක්විති රජකම දෙවෙනි කරපු එක සෝවාන් ඵලයේ තියෙන ඥානයේ ලෝකයෙන් නිදහස් වීම. ඊට වඩා සහනය. සක්විති රජකමත් අසහන වෙච්ච නිසා තමයි දෙව්ලෝ රාජ්‍යයේ භාගයක් දීලත් අසහනේ අරින්න බැරුවා. නමුත් යම් කෙනෙක් සෝතාපන්න ඵලයටපත් වුණා නම් අනේ මට ජීවත් වෙන්න ක්‍රමයක් තියෙන හොඳටමයි. මොන හරි අදින් ජීව ඒකත් නොකර බැරිකම. උපංක ජීවත් වෙන්න බැහැ මැරෙනවා. ඒ පැවැත්ම පවත්වාගෙන යන්න යමක් හම්බුනොත් ඒ මට හොඳටම ඇති කියලා සීමා සහිත මානසිකත්වයක් ඇති වෙනවා. කයක මෙහෙම දෙන්න. අනේ මහ කරදර මට ඕනේ. ඔවා මහ කරදර වෙන්නේ. වැඩක් නැති ඒවා. මට ඕවා නෙමෙයි මේ කරන්න දෙයක් විතර මේ මැරෙනකන් ජීවත් වෙන්න ක්‍රමයක් එපේ. මේ මගේ යැපෙන කටියක් නෑ මගේ යුතුයකම ඉටු කරන්න එපේ. ඒ යුතුයකම ඉට කරන්න අවශ්‍ය කරන මට්ටමක් තිබුණා මට හොඳටම ඇති ඒක හොඳින්ද නෙමෙයි. ඒක නොකර බැරි නෙමෙයි. අන්න මානසිකත්වයේ පරිවර්තනය වෙලා තියෙන හැටි ආර්ය වෙනකොට. එහෙනම් ආර්යා ඔය කියන මහා අසහනියෙන් මිදිච්ච කෙනෙක්. මේ නිසා කියන චක්‍රවර්ති රජකමින් ආස්වාදයක් ඇද්ද? සෝතාපන්න බුද්ධිලා ලබන නිදහස් ආස්වාදයේ ආස්වාදයෙන් කලාවෙන් කලාවකටවත් 60න් 60 පංගුවකටවත් තියන්න පුළුවන් කමක් නැහැ. අර චක්‍රවර්ති රජුගේ දින ආස්වාදයේ කිය. දැන් මොකද හේතුව? කාමියෝ හැමදේම මස් කටු වාගේ. බල්ලන්ට අහුවෙච්ච මස් කටු වාගේ. උගුසන්ට අහුවෙච්ච මස් කැටි වාගේ. කාමියෝ ගිනි වාගේ. සාමියෝ කුණු මල වාගේ. සාමියෝ සැරව පිරිච්ච ගෙඩි වාගේ. මේ ආදි වශයෙන් උපමා පෙන්වන්නේ මොකද? ඔය ඔය කියන අසහනකාරී මානසිකත්වයෙන් දවන කවන නිසා. ඉතින් ඒක අපි විමර්ශනය කරන්නේ නැති නිසා තමයි ආවර්ජන නොකරන නිසා තමයි අපිට ඒක තේරෙන්නේ නැත්තේ. අනේ විදර්ශනා කරනවා කියන්නේ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් මේ කාමයන් පිළිබඳ බලන්න ඕනේ. නමුත් අද අද පෙන්වන්නේ දුක පිළිබඳ බලන්න. දුක වැටහෙන්න නම් කාමයන් පිළිබඳ මුලාව නැති කරගන්න ඕනේ. ආර්ය මාර්ගයේ ආනුගමනය කරනවා කියන්නේ. නිවන් දකින්න මඟ පාදා ගන්නවා කියන්නේ. දුක ගැන හිත හිත ඉන්න එක නෙමෙයි. මේ කැපයි ප්‍රියයි මනාපයි යහපතයි සුන්දරයි කියන ආස්වාද ජනකයි කියන යමක් ඇත්නම් මේ ලෝකේ විද්‍යාමාන වෙලා. මෙන්න මේවා හරියක් නෑ කියලා දකින්න ධම්මගත. ඒකයි නිවන්. නමුත් අද පෙන්වන්නේ හැමතැනකම. අනේ බලන්නකෝ වැහැරෙනවා, මැරෙනවා, කුණු වෙනවා, ජරාවටපත් වෙනවා. දුකනේ ඔක්කොම. දුකනේ කීකේ ඉඳලා හිටන් නිවන් දකින්න හදනවා මිසක්. නිවන් මඟ දැකලා. යෝ තත්සා ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ. යම්සේ මේ තෘෂ්ණාවක් ඇද්ද මේක ත්‍යාගයක් පිළිනො ගැනීමක් මිදීමක් නොයල්මක් ඇද්ද? මෙන්න මේකයි කරගන්න කිව්වේ. ඒතකොට ප්‍රත්‍යක්ෂ කරන්න තියෙන්නේ නිරෝධය. දුරු කරන්න තියෙන්නේ දුක්ඛ සමුදය හා තෘෂ්ණාව. පිරිහිද දැනගන්න තියෙන දුක. පිරිහිද දැනගන්නවා කියන්නේ මොකක්ද? ප්‍රියභාවයේ හිඳ දවසට දකින්න දුකක් ඇද්ද? පිරිහිද දකින්න දුක.